ඒක නැත්තම් මේ සත්ත්ව විසුද්ධි ක්‍රමයට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා හතක් විසුද්ධි පෙන්ලා තියෙනවා. ඒක තමයි විසුද්ධි මාර්ගය කියන පොතේ නැත්තම් තේරවාදී අපේ රාමුවේ තියෙන්නේ. ඒකේ තියෙන මේ පඤ්ඤා විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියංග කියලා කියන්නේ ඒ රත හතේ නැත්නම් ඒ අවස්ථා හතේ එහෙම නැත්නම් පිරිසුදු වීම හතේ අවසාන එක. ඉතින් ඒක මෙතන විශේෂයක් කරලා පෙන්නනවා. අර හතකට පස්සේ භාවනා කරන කෙනෙක් එක සැරම නිවන් දකින්නවා වගේ කතාවක් තමයි සාමාන්‍යයෙන් ඔය සුත්ත නිපාත වගේ පොත්වල බොම ගැඹුරු ධර්ම තියෙනක තියෙන බණව රහත් වෙනවා. එච්චරයි. ඊට පස්සේ ඒකේ ආයෝ මොකක්වත් කතා දෙකක් නැහැ. බුදුරජාණන් හම්බුණා බණව රහත් වෙනවා. ඊට පස්සේ මජ්ක්‍ධිම නිකාය කොටස් වලට එනකොට බණ ඇහුවා සෝවාන් වූ සකදාගාමී වුණා අනාගාමී වුණා අරියත් වුණා කියලා රහත් වීම පියවර හතරකින් පෙන්වනවා. ඊට පස්සේ රතවිනිත සූත්‍රයේ සෝවාන් වීමත් පිරිසුදු වීම හතක් මාර්ගයෙන් පෙන්වනවා. ඔය කියපු සීල විසුද්ධි, චිත්ත විසුද්ධි වශයෙන්. ඊට පස්සේ ඒකේ තියෙන මේ මාග් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ආය නමයකට කඩලා පෙන්නනවා. එතකොට අටාරස විපස්සනා විදියට පෙන්නනවා. ඉස්සරහට එන්නේ එන්නේ එන්නේ එන්නේ කෙස් පැලන තර්ක වැඩි වෙනවා. ඒක තමයි සාසනයක් වුණත් ඕන එකක් පිරේනකොට ලකුණු එහෙම තමයි අර තියෙන දේ කප කපා කඩ කඩා කඩ කඩා පෙන්නෝක විද්‍යාවේ තමයි හොඳටම වෙලා තියෙන්නේ. හැම එකම වෙනස් කර කර වෙනස් කර කර යනවා. ඒතර පොත වැඩි වෙනවා. භාවනා කරන පිටිස් හෝ නිවන් ලකින පිටිස් අඩු වෙනවා. නමුත් උග්ඝටිතඤ්ඤු විපංචිතඤ්ඤු කියන බණ කියනකොටම තේරෙන මහා උග්‍ර ප්‍රඥාවන්තයන්ට විශේෂයෙන්ම ඔය ශාරිපුත්‍ර මොග්ගල්ලාන වගේ නැත්නම් කෝලිත උපතිස්ස වගේ බණපදේ කියනකොට රහත් වෙනවා. නැත්නම් සෝවාන් වෙනවා. ඒ කට්ටිය මේ කලයට කලයක් අරන් ගිහිල්ලා පීලකට ඇල්ලුවා වගේ තමයි අල්ලපු ගම වෙටනවා. තව කෙනෙක් කලි මුණින් නවල තියෙන්නේ ඒක පොඩ්ඩ හරවලා දෙන්න ඕනේ. උඩට වතුරක් වුණාට යන්නේ නැහැ. ඒකට ආටත් මාත්‍රුකා කියනකොට හරියනවා. ඊට පස්සේ නෙయ్య නෙయ్య කියලා જાතියක් ඉන්නවා. ඒගොල්ලන් කීයලා කීයලා කීයලා කීයලා හතර දරේ 10 15 සැරේ ලක්ෂ දෙලක්ෂ වැඩේ කෙරුවාට පස්සේ මම නිවන් දකින්න. ඊට පස්සේ જાතියක් වෙන පදපරම කියලා කොහොමද නිවන් දකින්නේ? මේ අද නිවන් දකින්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක පිළිබඳව මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. සර්වචන් වහන්සේගෙත් මුල් කාලේ පූර්ව බුද්ධ ශාසනයේ එනේ නිකන නිවන් දැක්කා. පස්චිම බුද්ධ ශාසනය අවුරුදු 20ක් ගියාට පස්සේ ආයතනෙ ලොකු වුණා. ස්ථාන බාරගත්තා. පොත්පත් ගන්න කට්ටිය වැඩි වුණා. නිවන් ලකින් ලබන ප්‍රමාණය අඩුයි. පොත්පත් වැඩි වෙන පටන් ගත්තා. එහෙම නැත්නම් අරණ්‍ය සීනාසන බාරගත්ත වැඩි වුණා. ගෝලියෝ වැඩි වුණා. ගුරුන්නාන්සලා වැඩි වුණා. පොත්පත් වැඩි වුණා. නමුත් නිවන් දකින පිරිස අඩුයි. ඒක බුද්ධ ශාසනය ඇතුළත හිම අවුරුදු 45 ඇතුළත දැක් ගන්න පුළුවන්. අන්තිම වෙනකොට තමයි සරුවචනසෝ විස්තර සහිතව දේශනා කරේ. කියනකොටම තේරෙන කෙනාට අලුතෙන් කියන දෙයක් නැහැ. එහෙම යන එකක් තමයි මේ සත්ත්වවිසුද්ධි ක්‍රමය. ඒකත් තව විග්‍රහ කිරීමක් තමයි සාරිපුත්‍ර සාංශය මෙතන කරන්නේ නව විසුද්ධි පාරිශුද්ධි කියලා විසුද්ධි කියන දෙකමයි ප්‍රධානී අංග මේක නවයකට කඩලා පෙන්නනවා පඤ්ඤා විසුද්ධි පඤ්ඤා විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානී අංග කියලා. ඉතින් මේකේ අදහස් කරන්නේ මාර්ග ඥානෙ නැත්තම් ඵල විශේෂයෙන්ම ඵල ඥානෙ මේ අපි බලාපොරොත්තු වෙන වැඩපිළිවෙලේ අවසානයේ නැත්තම් අවසාන ඵලයේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒක උග්‍ර ප්‍රශ්නයක්. මොකද පුතඥයට ඒක තේරුම් ගන්න බෑ. එයාට තේරුම් ගන්න ඕනකමකුත් නැහැ. එයාට ඕන කරලා තියෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඉතින් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව සඳහා නැත්නම් ඒ තණ්හා තුන ගෙවීමට ඒක දුරුවන් කිරීමට පෙළඹෙන පිරිසට අපිට කියතයිනේ යෝගාවචරය කියලා. බෞද්ධයන්ගේ යෝගාවචරය වෙන් කරන්න පුළුවන්. බෞද්ධ හුඟ දෙනෙකුට අවශ්‍ය කරලා තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ශේෂ්ත්‍රය හැසිරෙන එක. අනිත් අයට වැඩි උඩින් ඉන්න එක විතරයි. යෝගාවචරය ඊට වඩා වෙනසක් තියෙනවා. නමුත් යෝගාවචරත් වැඩියෙන්ම ඇසුරු කරන්නේ සාමාන්‍ය පෘථජන. ඒ නිසා ඒගොල්ලෝ අදින්නෙම ඒ කාම භව විභව තණ්හා පැත්තට. නමුත් සමහරෙක් අර තියෙන දැඩි සංසාර බය නිසා සංසාර දුකින් ගැලවීමට කටයුතු කරන සමහර කෙනෙක් ඔය කොච්චර මොනවා කිව්වත් මේක දත ගහගෙන කාගෙන ගඟ දිගේ ඉලට පීනනවා. අන්නේ පීන පිනාට සමහර විටක කාම තණ්හාව පොඩ්ඩක් යටපත් කරන්න පුළුවන් මේ භව තණ්හාව තාම තියෙනවා. එතකොට භව තණ්හාවේ යටිපැත්ත තමයි විභව තණ්හා කියන්නේ. මේ දෙකේ යා ඉතර ගණන් ගන්නෑ කාම තණ්හාව වශයෙන් යා මේ හැ කන නාසය දිව කය මන පිනවීම අඩුවෙන් ගත කරනවා. ප්‍රයෝජනෙ සලකලා ගත කරනවා. හැබැයි අපේ කට්ටියගේ හෙට කරන දේ ආදි වශයෙන් සාමාන්‍ය භවයේ පැවැත්මේ ආසාවකුත් තියෙනවා. ඉතින් ඒ කෙනාට කාමතණ්හා තියෙන කෙනාට ටිකක් ලේසියක් තියෙනවා මේ කියන බණ ඇහෙනවනම් අර තියෙන අමාරුම දේ දැන් කරගෙන තියෙනවා නැත්නම් ඒක මෙල්ල කරගෙන තියෙනවා. ඒ පරදිගේම දිගට දිගට යන්න ඕනේ. යනකොට තමයි අපි ළඟ දැනටමත් මේක තියෙනවා. ඉස්මතු කරගන්නයි තියෙන්නේ. ඉස්මතු කරන්න දෙන්නෙම නැහැ සෙනගක් එක්ක ඉන්නකොට. සෙනග අදින්නෙම අර මේ නිවන කියන මේ Nirodhe කියන කාරණාව යටපත් කරලා මේ භවයේ වඩන පැත්තරම තමයි යන්නේ. නිසා ශිෂ්ටාචාරයේ දියුණු වෙන්න වෙන්න වෙන්න වෙන්න අපි භවයේ වඩනවා. අපි ජනප්‍රිය වෙන්න වෙන්න වෙන්න වෙන්න භවයේ වඩනවා. ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න භවයේ වඩනවා. බෞසුත භාවයේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න භවයේ වැඩෙනවා. ගෝල බාලය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න භවයේ වැඩෙනවා. ඉතින් අපි මේවට කොච්චර එළවනවද? ලාභ සත්කාර සඳහා, ගෝල බාලියෝ සඳහා, එහෙම නැත්නම් බෞද්ධ භාවයේ සඳහා, වැඩිමාල් භාවයේ සඳහා මේ ඔක්කොම ආසවට්ටානේ ධර්ම වෙන්න පුළුවන්. හැබැයි අතරමැද අපේ අවංක උත්සාහයකුත් තියෙනවා. නිවන් දැක්කොත් හොඳයි කියලා. ඉතින් අපි කොයි වෙලාවෙද අර සංසාරගත පුරුද්දට නැත්නම් මේ සෙනගත් එක්ක ඉන්න නිසා පවට ඇදෙන ගතිය තියාගෙන කොහොම හරි විවේකයක් හදාගෙන අපි මේ පැත්තට යන්නේ කියන්න පොඩි තල්ලුවක් තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ පඤ්ඤා විසුද්ධි පාරිශුද්ධි පධානයන්ගෙන් උගන්වන්නේ. ඉතින් ඒ නිසා දැනට තමයි ලබලා තියෙන දැනට තමයි ළඟා වෙලා තියෙන ඒ ಗುಣ ටික සමාදන් වෙන කෙනාට ਉਹ ඇත්ත තමයි මේ ඔක්කොමලා කාමයට ගියාට මම යම් ප්‍රමාණයකට මේකෙන් දැනට මම හික්මයක් වෙලා තියෙනවානේ. සීතල වීමක් වෙලා තියෙනවානේ. සීල් ගතිය පේන්න තියෙනවානේ. ඉතින් මේකත් තියාගෙන ඉන්න ගමන් ඒ හික්මීම නිසා Tamanට ලැබිලා තියෙන ආනිසංසත් කල්පනා කරමින් ඉදිරියට යන කෙනාට නම් මේ පඤ්ඤා විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියන්ගේ පුදුම විචක්ෂණයි. ඒ දැනුම හරීම රසවත් දෘජනාසේ මිනිසයාට ඉදිරිපකටලා ගිහිල්ලා තියෙන සාරිපුත්‍ර සාන්ති මාතකද හරි ලස්සනක් තියෙනවා මේ වැඩපිළිවෙලේ. හැබැයි ඒකේ තියෙන්නේ මැජික් එකක් පෙන්වන්න වගේ නිකන් මෙතෙක් කල් අපි වර්ධගත දේ මේ විදිහට බැලුවොත් හරි. බලන දෘෂ්ටි කෝණේ වෙනස පමණයි. ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට ආවනම් ඊට පස්සේ කරන ඔක්කොම පින් අතට යනවා. සම්මා දිට්ඨිය නැතුව මිච්ඡා දිට්ඨිය හිටියානම් කරන කරන සියල්ල පව් අතට යනවා. බුදුජානන්සේ සඳහන් කරලා තිනවා චිත්ත ලැබුවටයක් හෝ කරවිලටයක් හිටෙව්වොත් ඒක උරා ගන්නෙම පොළේ තියෙන චිත්ත රසය කොලෙත් තිත්තයි මලත් තිත්තයි ගෙඩිත් තිත්තයි ඵලෙ තිත්තයි. හිටිවේ අඹෑටයක් නා. හිටිවේ මිහිරි ඵලයක් දෙන එකක්. මේක උරා ගන්නෙම පොළවේ තියෙන මිහිරි රසය. ඒක මිහිරි ඵලයක් හදනවා. ඒ නිසා මේ දිච්චය නැත්නම් හතරවෙනි ආර්ය සත්‍ය වඩනකොට අපි කොච්චරක මේ වැරදි දිෂ්ටියකද ඉන්නේ කියලා දන්නවනම් ඒක ලොකු මිච්ඡාම්මා දිට්ඨිය. මට සම්මික ආමතුරු ඒ දවස්වල 77 78 කියන හැම දිට්ටිම මිච්ඡා දිට්ටි මොකක්වත් දිට්ටියක් නැත්නම් ඒක තමයි හරි දේ. ලෝකේ තියෙන හැම දිට්ටියක්ම මිච්ඡා දිට්ටියක්. බුදුරජාණන්සේ 62ක් පෙන්ලා දීලා තියෙනවා. සමහර කියන බුද්ධ ආගම 63 වෙනි එක කියලා. මොකද ඒකත් කට්ටියක් දිට්ටියක් කරගෙන. ඒක අල්ලන අනිකට මිච්ඡා දිට්ටිය අපි සම්මා දිට්ටි කියන්නේ ඒක කරේ දාගෙන ඉන්නවා. මොනම දිට්ටියක් නැතුව ඉන්න පුළුවන් තැනක් තමයි මේ පෙන්වන්න හදාන්නේ. එතෙන්ට යනකම් අර පොඩි එකෙන් නැගිටලා යනකම් ඌ දඬුවට අල්ලගෙන තමයි ඇවිදින්නේ. නමුත් ඇවිදලා යම් දවසක කොන්දපනාවට පස්සේ ඌ දඬුවට නැතුව කෙලින් ඇවිදිනවා. අන්න එතෙන්ට යනකොට ඒ කිසිම දිට්ටියක් නැතුව ගත කරන්න පුළුවන් தත්ත්වයට අපි මිත්‍ෙක් තිබුණු දිච්චි. එහෙම නැත්නම් කියනවා මෝහපටල කොච්චර දැනට කපලා තියනවද? තව කොච්චරක් තියෙනවද? කිසි කෙනෙක් මේක මේ කැපිල්ලට අපිට උදව් කෙරුවෙත් නැහැ මම්මයි කෙරුවේ. තව ඉදිරි ටිකත් කවුරුත් කරලා දෙන්නේ නැහැ. මමයි කරන්නේ. අර කරගත්ත ටිකෙන් ආදර්ශය අරගෙන ඉදිරියට යන්නේ කොහොමද? ඒ නිසා යම් කිසි කෙනෙක් මේ වෙනකොට සතුටටපත් වෙලා නැත්තම් මේ කරන වැඩේ ටික කවදාකවත් ඉස්සරහක් නැහැ. ඒකේ නා අනිත් අයටත් මුස්පේන්තුවක්. නැද්දකින් ඔබතන් ඔදෝමකින් ඇසුරු කරන්නවත් එපා එහෙම කෙනෙක්. කවදාකවත් ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න මේකේ සක්කෝ කරණීයන් අත්ත කුසලේන යන්තං සම්බදං අභිදමෙච්ච සක්කෝ අත්ත කුසලේ කරන්නහු විසින් ඒ ශාන්තපදේ ළඟාවීම සඳහා සක්කෝ හැකි සංඥාව තියෙනවා හැකි සංඥා තියෙනට විතරයි බුදුරජාණන්සේ ආමන්ත්‍රණය කරන්නේ කවුරු හරි මේ නොහැකි සංඥාව බැරි සංඥාව ඒකෙක් එක්ක ඒකත් එක්ක යනවනම් මුළු නඩේම පසට ඇදෙනවා මොකද නඩයක් එක්ක ගමනක් යනකොට වේගය තීන්දුව කරන්න බැරි මේකක් අය කතා කරන දෙයක් නේ ඒක ඒක පරම සත්‍යයක්. කට්ටියක් එක්ක යනකොට ජීවිපාද යන්නකෝ. බැරි එක තමයි තීඳු කරන්නේ. ඒක මඟ දාලා කියනවා හරි. එහෙම නැත්තම් සෙනගක් එක්ක යන්න එපා. සෙනගක් එක්ක ගිය කවදාකවත් නිවනට යන්න බෑ. ඒ නිසා මහායාන බුද්ධාම කියනවා ගඟ පළල් වුණොත් වේගය අඩුයි. ගඟ පටු වුණොත් කඩාගෙන යනවා. මෙහෙම නැත්තම් කියනවනම් සාමාන්‍ය සිංහලෙන් කියනවනම් අදිසිය පීනනකොට කටරක් දාගෙන පීනන්න බෑනේ. කඹේ ඇවිදිනකොට කටරක් දාගෙන යන්න බෑනේ. ඒ නිසා නිවනට යන්නත් සහායකෙක් බලාපොරොත්තු වෙන්න එපා. කටරක් දාගත්තොත් කදා තිරක් නැහැ. ඉතින් මේක අපි මෙතෙක් අපි මෙතෙන්ට එනකන් ගමනේදී අපි කොච්චර සම්පාදනය කරලා තියෙනවද? අපි ඒ සඳහා කොච්චර ක්‍රමවේදය දන්නවද? අපි ඒක සමාදන් වෙලා අපි ඉදිරියටත් කාටවත් කියන්නේ කටරක් දාගන්න ඉන්නේ නැහැ කියලා. හැබැයි දාන්නේ නැහැ. කටක් දාගන්න නැහැ කියලා කියන්නේ නැහැ. කිව්වේ නැතුනට කවදාකවත් කටක් දාන්නේ නැහැ. කවුරුත් එක්ක නැහැ ගමනක් ඉදිරියට යන්න අන්නේ ඒ අතින් බලනකොට අපි මේ පිරිස් ගොඩක් ඒකේ දක්ෂකම් තියෙන පිරිසක්. ඒ කට්ටිය ඒක සමාදම් වෙන්න ඕන. මේක හුදකලාවකට කරන යන ගමනක්. මේක විවේකී පිණිස යන ගමනක්. මේක විශ්‍රාමයේ පිටිස යන ගමනක් මිසක්කා සෙනගත් එක්ක යන ගමනක් නෙවෙයි. ඉතින් ඒ සටන ඒ විශ්‍රාමයේ පිටිස යනවා යන්න ඕනේ යන්න පුළුවන් කියන ඝාටන මේට වැඩි උඟාක් අමාරුයි මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා. ඊට ඊටත් වැඩි අමාරු අවුරුදු 20කට ඉස්සෙල්ලා. ඊටත් වැඩි අමාරු අවුරුදු 30කට ඉස්සෙල්ලා. 40කට 50කට ඉස්සෙල්ලා නිසන්වනේ හදලා තියෙන අවුරුදු 50කට ඉස්සෙල්ලා මේ ගමන තමයි හිතා ගන්න එතකොට මොන්න තරම් සමාජයේ අනිත් පැත්ත හැරෙද්දී මේ වගේ තැනක් හදලා මේක අවුරුදු 50ක් වැටෙන්නේ නැතුව පවත්නවා කිව්වහම එදා කොච්චර පෙරදැක්මක් තියෙනවද කියලා. අදත් තමයි සත්‍ය කට්ටියකට. අද වුණා තමයි. නමුත් මේ පිරිස් දිහා බලනකොට පේනවා මේගොල්ලෝ කොහෙන් කොහෙන් හරි තම තමන් තේරිලා ඇවිල්ලා තමයි මේකට කොහොම හරි පෙරහැරට හේතු වෙනවා. ඉදිරියට යනවා. අන්නේ ගමනේ යනකොට අපි මේ තාක්කල් ලැබලා තියෙන යම් යම් මේ කියන මාර්ගඵල ඥානයකදී ලැබෙන ඒකාග්‍රතාවයේ වගේ එච්චරම උග්‍ර නැති වුණාට යම් යම් ඒකාග්‍රතාව ලබාගෙන තමයි අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි මේ ලාභ ලැබිලාවිලා නැහැ මෙතෙන්. සත්කාර නිසා ඇවිල්ලා නැහැ. එහෙම නැත්නම් කීර්ති ප්‍රශංසා නිසා නෙවෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපිට මොකද්ද ආධ්‍යාත්මික යම් ප්‍රමාණයක එකඟ භාවයක් ඒකාත්මීය භාවයක් ලැබිලා තියෙන අපි කියන ආධ්‍යාත්මික සුඛයක් කියලා. අපේ ලොකු සාංශයකට දැම්මේ සාසන සම්පත්තිය කියන එක. අන්නේ සාසන සම්පත්තිය යම් ප්‍රමාණයක් අපි මේ වෙනකොට බුද්ධ විදලා තියෙනවා. ඉතින් මම ඊයේ උත්සාහ කරා ඒ සාසන සම්පත්තිය අපේ බුද්ධිය අපි දැන් දන්න ප්‍රදේශය දානයක් දෙනකොට දානයක් කාට හරි දීලා දානකොට අපිට එනවන්නේ මොකද්ද සතුටක් ඒක මම ඉතර විස්තර කරන්න යන්න ඕනේ නැහැ දාන දානවත්තු ඔස්සග්ග ඔස්සග්ගුප්පට්ඨානේ ඒකත්තන් කියලා අවශ්‍ය කිනුන තමන් ළඟ තියෙන දෙයක් දීමෙන් අපිට තියෙනවා මේ මුදාහැරීමේ සතුටක්. අපිට තියෙනවා ත්‍යාගවන්ත සතුටක්. ආලේ හැරපීමේ සතුටක් තියෙනවා. ඉතින් එන්නේ සතුටෙදී අපේ හිත ඒකාත්ම වෙනවා. මම කනවට වැඩිය දුන්නේ කොහොඳයි කියලා. ඉතින් සිංහලයේ කියමනක් තියෙනවා කෑ දේ ගඳයි දුන් දේ සුවඳයි. අපි අපි කෑවොත් කක්ක වෙනවනේ. අනිත් එකනත් කක්ක වෙනවා. ඒක වෙනම දෙයක්. හැබැයි ඒක අපි නන්නා දුරන කෙනෙකුට කිසිම බල අපේක්ෂාවකින් තොරව යමක් දෙනවා කිව්වහම අද බටහිර ලෝකයේ එකෙකුට තේරුම් ගන්න බෑනේ. කවදාකවත් තේරුම් ගන්න. ඒකේ ලැජ්ජාවක්. නන්නා දුරන කෙනෙකුට බල අපේක්ෂාවෙන් තොරව යමක් දෙනවයි කිව්වොත් බටහිර ලෝකේ වසවිලි ලැජ්ජාවක් ඒක. අපේ විශක් කාලෙට දන්තල් යනකොට පාර යන පෝසත් මිනිස්සුන්ට මඤ්ඤොක් කවිලා දෙන්නේ ඊට වැඩිය දුප්පත් මිනිස්සේ. ඒක දැකලා සුද්ධෝ කියනවා තොපි මේ වැඩේ කෙරුවොත් යුනයිටඩ් නේෂන් වලින් හරි WHO එකෙන් හරි යුනිටරි ෆන්ඩ් එකෙන් හරි උඹලට සල්ලි දෙන එකක් නෑ යකෝ ඔබට තියෙනවනේ දෙන්න තරම්. උඹලා මේක පෙන්වන්න එපා මිනිස්සු මේක පෙන්වුවොත් එහෙම කවුරක්වත් උඹලට උදව්වක් කරන්න ගන්නෑ. හැබැයි බලන්න ගන්න මිනිහට වැඩිය දාන දෙන්නේ දුප්පත් මිනිස්සයා. ඒකේ තියෙන සතුට ඒකේ තියෙන සතුට ඒක ආධ්‍යාත්මිකයි. ඒක සාසනික සම්පත්තිය. ඒක බොක්කෙන් ආපු එකක්. කවුරුවක්වත් උගන්නප එකක් නෙවෙයි. ඒ නිසා හිතන්න පුළුවන් ලංකාව වගේ රටක උපදින්නේ මොකද්දෝ පෙරපිනක් තියෙන කෙනෙක්. මනසට යමක් දීමෙන් ලැබෙන සතුට තියෙනවා. බටහිර ලෝකෙට ගිහිල්ලා නම් හීනකින්වත් හිතන්න එපා. දුන්නොත් ඇයි කියලා අහන්න. මොකද තමසි මට දුන්නේ සමහර මොකක්ද තියෙන සම්බන්ධකව පොඩි ළමයෙකුට එහෙම ටොෆි එකක් දුන්නොත් කෙලින්ම හිරේ. පොඩි ළමයෙක් අත ගාලා ඇයි බබා කියලා ඇහුවොත් විනාසයි. ඒ තරම්ම නීතිය තද බලයි. මෙහෙ නෑ. මේ ඔය රිලවියක් හදිස්සකච්ච ළඟ තියෙන පැටිය ගත්ත පැන්න. අයි මගේම පැටියද කියලා බල බල ඉන්න ඕනකම නැහැ. උඩට ගිහිල්ලා ගහ උඩට ගිහිල්ලා බේර ගන්න. කොයි එක හරි ගත්ත පැන්නා. ඒ තරම්ම අපි ළඟ තියෙනවා. මෙන්න මෙතනදී තියෙන මේ දාන වත්තු ඔස්සග්ගොප්පඨාන ඒකත්තන් කියලා අපිට මේ දීමෙන් තියෙන සතුටක් තියෙන මේ හම්බ කරන්න නටන පෙරේත කෑදර ජරා පරට්ට ලෝකයේ තමයි උඹලගත්තදී කාට හරි දීලා ලැබෙන සතුට. සම් පුළුවන් නම් මෙතන ඉන්නවනම් ආර්ථික විශේෂඥයෙක් කියන්න බලන්න උත්තරේ කොහොමද ආර්ථික විද්‍යාවෙන් උගන්වන්නේ කොහොමද කියලා දාන කියන එක උන්දලා පරාදයි. ආර්ථික විද්‍යාව උගන්වන්නේ මරාණ කාගෙන හැදියන් කියන එක තමයි. කරුණා සීතල හදයන් නැහැ ඒකේ. මරාගෙන කාලා හරි හැදියා. මම අවුරුද්දක් විතර ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. ඔයිට වැඩි ඉගෙන ගත්තා නම් මම භවිදිනෙකුත් නැහැ. මොකද ඒ තරම් දක්ෂයි මං ආර්ථිකයේ. කිසිම ආර්ථික විශේෂඥයෙකුට අහන්න බෑන්න පුළුවන්ද කියලා යමක් දීමෙන් ලැබෙන සතුටේට ආර්ථික විශේෂඥය අර්ථකතනේ. බුදුරජාණන් වහන්සේ මොකක්ද අපට කියන්නේ? පළවෙනිම පිරියතු දාන පාරමිතා තමයි දාන පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතා. ඇසිස්ලස් මාස්ලේ පව දන් දීපා. ඉතින් ඒක නිසා මම මේකේ කතා එතන නතර කරනවා. ඒකේ මේ දානවත්තු ඔස්සග්ගුප්පඨානයි කියලා අපි ජීවිතේ කොයි වෙලාවක හරි යමක් දීමේ සතුට වෙලා ඇති. ඒකට අපි දාගමු වරන් වරහන් ඇතුලේ නම ශාසන සම්පත්තිය. ඒක අපි පොඩි උමුත් පුරුදු කරනවා. අත්තම්මලත් එක්ක පොඩි එවුන් පන්සලකට ඇවිල්ලා අත්තම්මගේ හැඹිලේ සල්ලි අරගෙන අර පින් කැටියට දානකොට දෙන දෙන සංස්කෘතිය කොහොමද කියලා හිතන්නේ. අත්තම්ම කෙනෙක් එක්ක ඇවිල්ලා හැඹිලියෙන් සල්ලි අරගෙන ඌ අර ගණන් කර කර ගණන් කර කර පින් කැටියට දානකොට එහෙම නැත්නම් මල පූජා කරනකොට ඒ අත්තම්මා ඒ සීයා ඒ මනු ළමයට දෙන සංස්කෘතිය කොහොමද කියලා හිතන්නේ. ඒක නිකම්ම එන දෙයක්. ඒ වුණ එහෙම කරගෙන යන කෙනාට තේරුනොත් අපි සතු වස්තුව අපි වෙන කෙනෙකුට දෙනවා. ඒ දීම හරහා අපි පුදුම සතුටක් ලබනවා. ඒ සතුට පන්ති කාමරේ කවදාකවත් උගන්වන්නේ නැහැ. විශ්වවිද්‍යාලේ කවදාකවත් උගන්වන්නේ නැහැ. කිසි ගුරුවරයෙක් කරන්නේ අපි ওই සමාජයේ ඉන්නකොට හැදෙන දෙයක්. ඒ වගේම ආධ්‍යාත්මික ජීවිතයට ගියාට පස්සේ කියන්නේ දානයෙන් සීලයට පස්සේ යම් කිසි සමාධියට ගියාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා මේ සියලුම සැප සම්පත් පැත්තක දාලා අපි කියන ගමක්, පවුලක් එහෙම නැත්නම් නිශ්චල වස්තු වල චංචල දේපත් පැත්තක දාලා මේ වගේ තැනකට එනවා. මේ වගේ තැනකට ඇවිල්ලි වෙලා කවුරු හරි තම්බලා දෙන පතක් අර. කාලා එළව පැදුරක වාඩි වෙනවා. අල්ල සතුටු වෙනවා. මගේ ජීවිතය ඇතුළතදී මම අබිනිෂ්ක්‍මණයක් කරා. මගේ ප්‍රිය සීරුම් වස්තුලි මම අයිනවා. ඇවිල්ලි වෙලා මම දැන් මේ ඉඳගෙන ඉන්න එක සතුටු වෙනවද? මේ ඉඳගෙන ඉන්න එකෙන් අදහස් කරන්නේ මගේ නෙවෙයි කවුදෝ හදලා දීපු ගයක් කවුදෝ දීපු බතක් කවුදෝ ඉරලා දීපු පැදුරක වාඩි වෙලා මේ ඉන්න එක සතුට වෙන්න පුළුවන් නම් ඒක ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් මම මේ වාඩි ලයින් ලයික ජීවන සතෙක් මැරීමක් නැහැ හොරකමක් තියාඩු ගන්න දෙන දේ කන්නේ කාමීත්‍යාචාරයක් නැහැ බොරු කේලම් හිස් වචන පරිසොච්ච නැහැ ඒ නිසා මේ ඉඳීම අබිනිෂ්ක්‍මණේ මුදුන් පෙත්ත කවදා හරි හිතන්නේ කෙනෙකුට ඒ ඉඳගෙන ඉඳීමේ සතුට ලැබුණයි කියලා. ඒක බුදුරජාණන්ස කියන්නේ අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාකාරගතෝවා, නිශීදති පල්ලංකං ආභුජිත්වා. පළඟ බඳ වාඩි වෙලා පළඟ බඳ වාඩිලා එක ආභෝග කරනවා. මම දැන් ඉඳගෙන ඉන්න මොම පට්ටලව, සමමිතිකව, සැහැල්ලුව ඒ ආභෝග කිරීමම සතුටක්. මම වාඩිලා ඉන්නවා. මට මේ කරගෙන පුටක් උඩ වාඩිලා ඉන්නවා, එයා කන්ඩිෂන් තියෙනවා. පවන් හලන්න කවුරු හරි ඉන්නවා බාර් එකට ගිහලා වාඩිලා ඉන්නවා ප්‍රිය සම්භාෂණයට වාඩිලා මොකක්වත්ම නැහැ තමයි තනියම වාඩිලා මෙන්න මේ සතුට තමයි භාවනා ලෝකේ නැත්තේ ඒකට පහසු කණ්ඩික දුන්නට එකෙක්වත් එකියක්වත් මේ ඉඳගෙන ඉන්න එකේ ජොලිය ගන්නෑ ඉඳගෙන අරක පතනවා මේක පතනවා ඉතින් පතුන් බලාපොරොත්තු සුන් වෙනවා කාට හරි කවදා හරි මේ අත අපිට අතක් තියාන කය පිරිසුදු කරන වාඩි වෙලා ඉන්න මොන පිනක් තියෙනවද? ඒක උපයාගත්තට ඒක සමාදම් වෙන්න දන්නේ නැතියට අමනයි කියලා කියන්නේ. අමනයි. කමඨාන් සුද්ධ කරන පේනවා කී දෙනෙක් අමනද කියලා. කිසිම කෙනෙකුට තේරෙන්නේ අනේ මම මේ කාලයකට පස්සේ ඔක්කොම අතහැරලා දාලා ඇවිල්ලා නොදන්නා දැනකට ඇවිල්ලා මම වාඩි වෙලා මම වාඩි වෙලා ජොලිය තියනවා කියන්නේ. පොඩි උන් සති පාසලට ගියාම නම් උන් ජොලියට කියනවා. නාගියගේ නාගිච්චකින් මේක ගන්නවා කියන එක එබ්බන්ගේ පියාට බලාපොරොත්තු වෙනවා. ඇඟින් ඇට එළියට ගන්නවා වගේ මේ ඉඳගෙන ඉන්න එකේ ජොලිය ගන්න දන්නේ නැහැ. කවදා හරි ඔකට සාර්ථක රචනයක් ලියන්න බලන්න. එදාට අපි ලෝක සාහිත්‍යයේ වැඩිම හොඳම රචනෙ ලියන්න දන්න මිනිහ බවටපත් වෙනවා. කිසිම දෙයක් නැහැ. ඒක දාන්නේ මෙහෙමයි. ඒ ඉඳගෙන ඉන්න මේ සැපේට බුද්ධ වචනේ කියන්නේ ඇහෙන් රූප බලනවා නෙවෙයි ඇස් දෙක වහගෙන කණෙන් සද්ද අහනව නෙවෙයි නිස්සද්ද තැනකට ගිහිල්ලා නාසයෙන් දිවෙන් කයින් අරමුණු ගන්නා වෙනට ඔක්කොම තැම්පත් කරලා හිතෙන් හිතවිලි හිතන්නෙත් නැහැ කයින් ක්‍රියා කරන්නෙත් නැහැ ඉඳුරංගෙන් එකක්වත්ම නැතුව ඇහ කන දිව නාසය කය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හිතවිලි මොකුත්ම නැතුව මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනේ ඒකට කියනවා විවේකජං පීති සුඛං රූපයන්ගෙන් විවේකයි ඇහෙන් විවේකයි සද්දයන්ගෙන් විවේකයි කණෙන් විවේකයි. ගන්ධ රස දෙකෙන් විවේක ගඳෙන් විවේකයි නහයෙන් විවේකයි. රසෙන් විවේකයි දිවෙන් විවේකයි. කයත් හොල්ලන්නේ හිතන ඕනම ගලක් හිතාගත්තා. මම හිතන්නේ. හිතන දෙයක් හිතිච්චා. මෙන්න මේ විවේක ජම් පීති සුඛං කියන එක තමයි සමාධි සුඛය කියලා කියන්නේ. සමාධි නිවිත්තුප්පඨාන එකත්තම් කියලා මේකට කියන. මම ඉඳගෙන ඉන්න බව දන්නවා කියන චිත්තක්ෂණ. ඉතින් ඒක සතුටු වෙන්න පුළුවන් නම් ඔන්න manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ ඕකයි කියලා හිතා ගන්න පුළුවන්. අපි මිනිස්සෙක් වුණා සීළු වැඩ බහා තියලා අත පිට අතක් තියාගෙන උදේට පట్టල වාඩිලා මම අනේ කොන මොන සැපද මේ. මම වාඩි වෙලා ඉන්නවා. මෙන්න මේක දෙන්න පුළුවන් නම් කාට හරි මේ ඔක්කොම තමන්ගේ දරුවගේ බූදලයට ඕක දෙයි. ඔයගොල්ලෝ මොනවද දෙන්නේ? ඉඩම් බූදල් දෙනවා, වාහන රන් දෙනවා, තරහකාරයෙකුට දෙනවනම් දෙන්න පෙට්‍රල් ලාම්පුවක්. ඌ හැමදාම හොම්බේ. පෙට්‍රල් ලාම්පුව හදා හදා ඉන්න එකයි නැත්තම් කැඩිච්ච බයිසිකලයක් දෙයි. අපි දෙන්නේ ඌවනේ දරුවන්. ඌ කැඩිච්ච ලන්දක් දුන්නාට පස්සේ උන් සදා තොත්ති හැමදාම නඩු කිය කියා. හැමදාම ගෑරේජ් එකට වෙලා ඉන්නවා. ඌට දෙන්න විවේකජම් පීතිසුඛං. සද්ද නැතුව, රූප නැතුව, ගඳ නැතුව, රස නැතුව, පහස නැතුව, කයකුත් නැතුව වගේ මේක ගන්න පුළුවන්. ඒක බුද්ධ විඳ ගන්න බලන්න. එතකොට කියනවා මේ ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉඳගෙන ඉන්න එක සැප විඳිනවා. ඒකට බුදුරජාණන්සේ පාමොච්චං කියලා කියන ප්‍රමෝද වෙන්නේ කියලා. මේ ප්‍රමෝදේමයි සතුට. මේක තමයි සති සම්පජඤ්ඤය කියන්නේ. මේක තමයි පස්සද්ධිය කියන්නේ. මේක තමයි සුඛය කියන්නේ. මේක අය හොඳට හොදලා විවේක කරලා වාඩි වෙලා වාඩිලා ඉන්න බව දන්න. ඒකට කියනවා දෙවෙනි ඒකාත්මීය භාවය. ඒකට කියනවා සමාජ නිමිත්තුප්ප ဋ ාණ ඒකත් තමයි සමාධිය කියලා කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බදා. ඇවිදිනකොට මං ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දන්නවා. මං බත් කනකොට මං බත් කන බව දන්නවා. ඔය නානකොට නාන බව දන්නවා. දත්මදිනුන දත්මදිනුන බව දන්නවා. බුදුජානන්සේ දෙනවනේ ලයිස්තුවක් කොහොමද? ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగෘතේ නිසින්නේ හැම වචනයක්ම කී කියා කියනවනේ වැසිකිලි කැසිකිලි කොටත් බුදුජානන්සේ කියන්න තරම් පුදුමාකාර කරුණාවක් නේ තියෙන්නේ. අපි හිතන්නේ ගඳ කිලිය තමයි පින් කරන තැන, වැසි කිලිය පින් කරන තැන නෙවෙයි කියලා. ගන්ධෙට කියලා මල් පූජා කරන එක, වැසි කිලිය මල පහ කරන එක. කවදාහකවත් කිව්වොත් එහෙම බෞද්ධයෙකුට පිළිගන්නවත් කැමති නෑ. සරුවච්චන්හන්සේ කියනවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ඒක හොඳට මේ ඉඳගෙන ඉන්නා වගේ කරන දේ දන්නවනම් මේ කයට හිත යාළු වෙච්ච වෙලාවේ පුදුමාකාර ඒකාත්ම භාවයක් තියෙනවා. ඒකට අපිට සියලු සම්පatti තියෙනවා. අපිට අංග සම්පූර්ණ පරිශ්‍රණයක් තියෙනවා. කද්දාව සමාදම් වෙන්නේ නැහැ. ඊටාම දුෂ්කර වෙලා ලබාගත්ත මනුස්ස ජීවිතේ අවුරුදු 100ක් හිටියත් එක මොහොතක සතුටක් නැහැ. ඒ මොකද හේතුව මේ කයත් එක්ක ජීවත් වෙන හැටි දන්නේ නැහැ. නැත්නම් කයත් එක්ක හාද වෙන හැටි දන්නේ නැහැ. 100%ක්ම කයත් එක්ක ඉන්න හැටි දන්නේ නැහැ. ඒ දන්නවනම් ඒකට කියනවා සමාධි නිමිත්තුප්පට්ඨානේ එකත්තාන. කයත් එක්ක යන මොකද කය නිවන් දැකලා තියෙන්නේ. කයත් එක්ක ඉන්න ඉන්න හැම වෙලාවෙම නිවන් දැකලා තියෙන්නේ. කයෙන් පිට වෙන හැම වෙලාවෙම අතීත අනාගත වෙන කෙනෙක් එක්ක වෙන තැනක ඉතින් ඇඩ්‍රස් නැහැ. පිච්චර් එකක් ආයෙ වගේ දාත ඇඩ්‍රස් නැහැ. ඌට ඇඩ්‍රස් නැහැ. ඉතින් කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ නන් ලෝකල්. නන් ලෝකල් ෆිනොමිනා එක තමයි තියෙන්නේ හිත තියෙන අතීතේ අනාගතේ අරය ගැන මෙයා ගැන ඊතර මෙතන ඒ කට්ටිය කරන කතාවල් අහනකොට පිස්සු ඩබල් මේ වර්තමානයේ හිත පවත්වන කතා කරන්න දෙන්නේ ඒකේ තරම හොම්බට දමලන්න වගේ තේරෙන දෙන්නේ අරක විචතර පස්සේ එව්ව ගැන ඉතිහාසය කියලා විෂයක් තියෙනවා භූගෝලය කියලා විෂයක් තියෙනවා භෞතික විද්‍යාව කියලා විෂයක් තියෙනවා රසායන විද්‍යාව කියලා ඒ විෂය වල උගන්වන කරුණු වල තියෙන පච දඟර ගැහිලා තියෙන හැටි උගුර හරහා යනකොට පැටලෙනවා. පච උගන්නනකොට එහෙමයි ඒ වගේ මේ උදාහරණ ගන්න මේ සරල කාරණාට කිසිම විශ්වවිද්‍යාලයක් ඕනේ නැහැ ඉඳගෙන ඉන්න බව දැනගන්න. අවුරුදු 7 ළමයට පුළුවන්. ඔව් කවුද කරන්නේ? කවුද කරන්නේ? කරනව නම් ඒක බුද්ධි විදිනවන ඒකෙම වර්ධනය තමයි මාර්ගඵල ඥානය කියන්නේ. නැත්තම් නිවන කියලා කියන්නේ. වර්තමානයේ ඉන්නකොට ඉන්න බව දන්නවා. මෙහෙම ඉන්න වෙලාවක මම ටිකක් යනවා තර වැඩි ඇති මොකද නැත්තම් එකම දේ කියන දෝෂේනවා මට. ඉන්න වෙලාවක මේ කය ඇතුලේ නිතරම ක්‍රියාරාශියක් තීරෙන්න පටන් ගත්තයි කියලා හිතන්න. හැම අංශුවක්ම නටනවා. ආස්වාස් ප්‍රසවාසයත් නන්නා බිම්බි මෑගලිමත් නන්නවා කම්පන චංචල වේග රාශියක් තියෙනවා. ඉතින් ඒකයි බය ඇත්තටම අපි කයට හිත ගන්න මොකද කය ඇතුලේ තියෙන පුදුමාකාර ඩයිනමෝ එකක් වැඩ කරනවා වගේ. හරියට හයිඩ්‍රෝ හයිඩ්‍රෝ පවර් ඩයිනමෝ එකක් කරනවා විශාල වතුර පාරක් එනවා ඉම්පෙලර් එක කරකිනවා මෙහෙන් කරන්ට් එක එනවා මහ විශාල වැඩ කොටසක්. එහෙම නැත්නම් නිකන් කයට හිස ගියොත් නිකන් බලවේග පේස කර්මාන්ත ආයතනට ගියා වගේ හැම එකම දඩබඩ දඩබඩ දඩබඩ දඩබඩ කාලා කරකිනවා. ඉතින් ඒක දකින්න අකමැති අපි. අපිට ඕනේ මේ කය මේ හරියට ෆොටෝ එකක් වගේ විදුසිතුමක් වගේ මෙහෙම තියාගෙන ඉන්න තමයි ඔය කට්ටියට ඕනෙලා තියෙන්නේ. නමුත් ඇතුලේ බැලුවොත් මේක ඇතුලේ අසුචි වලක් තියෙනවා. කක්ක ගොඩක් තියෙනවා. කවදා හරි කයට හිත ගන්න පුරුදු කරපු කෙනා හොඳට නිසින්ින්ද මේක දිහා බලනකොට මේක ඇතුලේ තියෙන අබ්බපු පුරන්නා වාගේ මේක ඇතුලේ තියෙන එකම චිත්තක්ෂණයක්වත් ඉසුඹලන්නේ නැතුව අංශු මාත්‍ර ගානේ නටන නැටිල්ලක් තියෙනවා. ඒක භෞතික විද්‍යාව පැහැදිලිවම පෙන්නලා දෙන්න පුළුවන්. අඩු ගානේ අපි 40 ගුණයක් ලොක් කරලා පෙන්නොත් ඕනම දෙයක පෙනෙයි. ඇතුලේ මොකද්ද නතරලා තියෙන්නේ? මොකක්ද නතරලා? ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දැම්මොත් බලන්න තරම්වත් වෙලාවක් තියෙන්නේ නැහැ. අන්නේ කම්පන චංචල ටික තේරුනොත් කී දෙනෙක් කැප නොල්ලායි. කී දෙනෙක් පිරිත් නූල් ගැට ගහයිද? කී දෙනෙක් ගිල දෙයයන් ආන්සර් කියදන්නේ හත් දෙයියනේ බලන්නකො වාඩි වුණාට පස්සේ මේක ඇතුලේ භූතෙක් ඇවිල්ලා මගේ ඇතුලේ දැන් නලියනවා නිදා ගන්න දෙන්නෙත් නැහැ. මොනව කරන්න ගියත් මේක ඇතුලේ නලියනවා භූත දෝෂ. ඉතින් ඒ නිසා මට භාවනාව ගන්නකො ධම්මික හඳුරෝ කියනවා මම දැන් භාවනාව ගන්නන්න යන්නේ මොකද භාවනාව ගන්න මම පිස්සු වැටෙනවා කට්ටියට. මේ ඇතුලේ දිහා වැඩි වෙලා බලනින්න ඕන නැහැ මේක ඇතුලේ නලියන බව පේන්න. කවදා හරි හිතනද කයට හිතගත් මිනිස්සයා මේක ඇතුලේ තියෙන දීර්ඝ ක්‍රියාශීලී ශක්තිය. ජවයක් බලයක් ඒ බලය පෙනිච්ච දවසේ මිනිස්සු දුවන්නේ ඉඳපු සලුව ගසා දාගෙන දුවන්නේ. රෑ යන්නේ රිට්‍රීට් එකේ. ඊට පස්සේ ආයෙ නිින්ද යන්නේ නැහැ. මෙන්න මේක බාරගත්ත දවසේ මේ ඉන්නේ බිම්බෝම්බයක් උඩ බින්දි බින්දි තියෙන එකක් කියන එක බාරගත්ත දවසේ භංග ලක්කනුප්පට්ඨාණේ කත්තම් කියලා එතන ඒකාත්ම බවක් ගන්න පුළුවන් කියලා මෙලෝ අපට කවුරක්වත් හිතන්නේ. එතන තියෙන ක්‍රියාශක්තිය. එතන තියෙන ජවය. එතන තියෙන බලයක්. මේ ඒක දිහා බලාගෙන නොසැලී විනාඩියක් දෙකක් තුනක් ඉන්නකොට තේරෙනවා ඒ කොච්චර වේගින් ඒක කරගුණත් එහෙම නැත්නම් මේ අංශු පරමාණු වශයෙන් මේ නලියන දේ දැක්කට විවේකීව ඉන්න පුළුවන්. දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන්. අපි සතිපාසලේ කරනවා මේ ළමයි තනකොළ පිටින ඩංග ගිලා පිටර මේ පැදුරක් දාලා බලි බලි වාදයට බුදියාගෙන අහස දිහා බලන්නේ කියලා. අහස ඔක්කොම නලියන. අඩු ගානේ ඉඳ ගන්න වාඩි වෙන ළමයිගේ 5ක් 10ක් කියනවා හැම අංශුවක්ම නලියනවා. ඒක කෝඳුරෝ වගේ, පණුවෝ වගේ. හැමතැනම නලියන. දැන් කියනවා අහස බලන්න පොළොව බලන්න පොළොවත් නලියන. භාවනා කරලා ගන්න කිල්ල බලන්න ඉස්සරහ තියෙන කබඩේ ඔක්කොම නලියනවලු. ඉතින් මේ වැඩිමාල්ලෙකුට වුණා නම් අන කෙලින්ම ගිහිල්ලා සමන් දෙයියන්ට පඳුරක් අත් කරනවා. කතරගම දෙයියන්ට මේ අපනූලක් දාන මොකක් හරි තද්ද බල අප්සෙට් එකක් වෙලා තියෙන කර්මස්ථානාචාරවරු අප්සෙට් කට්ටියනේ ඉන්නේ. ඉතින් කාටද පුළුවන් වෙන්නේ මේ තමයි මිනිස්සේ ඇති හැටිය. මේක ඇතුලේ තියෙන නිතරම අබ්බපු පුරන්න වගේ. එහෙම නැත්නම් පනුරිත්තක් නලියන්න වගේ. දෙකට කපු මාළුවෙක් වගේ. දෙකට කපු පණියකගේ නටන දෙයක්. ඕකට උඹ නටන්නේ ඔක දිහා බලාගෙන ඉන්න නම් අර අර දාණයෙන් ලැබෙන සතුට බෑ. ඒක ඉක්ම වුණා මෙතේ. කයට හිත ගැනීමෙන් ලැබෙන සතුට ඉක්මන ඊට පස්සේ බලන මේකේ කයක් කියලා. හොඳ ලස්සනට තේරෙයි. ඇද්දික වහන බලන දැන් කය කියන එකේ සීමාව නැතු යන. මේ කම්පන චංචල වලට එනකොට අද ටිකක් අල වැඩි ඇති. ඔය හිතන්ද වෙනකොට ඔක කාට කාටත් ඔය ලිඩි හැදෙනවා. ඕගොල්ලෝ හිතන්නේ ලිඩක් කියලා. ලිඩක් නෙවෙයි සනියපිය කරතන් තියෙන්නේ. ඕගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වුණාට ඒක භාවනා උත්තරයක්. මේ බලහන් ඉනකොට මේ කම්පන චංචලයේ මේ මම මේ මම නොවේ කියන සීමාවක් නැහැ. ඔක්කොම නලියනවා. ඉතින් ඒකට යාර හිතාගෙන හිටපු මේ මම යසා මම නොවේ කියන එහෙම නැත්තම් කියනවා නම් ඒ මගෙන් පිට වෙන ධාතුන්ගේ කම්පන සහ මං කියන එක ඇතුලේ වෙන ගහත් කම්පන ධාතුන්ට තේරෙන්නේ නැහැ. ධාතුන් දන්නේ මේ ගෑණිය ගෙඟක්. මේ පණ තියෙන එකක්. මේ පණ නැති එකක් කියව දන්නේ ධාතු ධාතු. ඒක විශ්වගත භාෂාවක් ධාතු කියලා කියනවා. කිසිම ධාතුවක් දන්නේ නැහැ මම මේ නලියන්නේ ඇතුළතද පිටතද පණ තියෙන එකද නැද්ද? නිසා ධාතු වලට ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා. මේකේ ඉසුඹු ලණ්ඩ චිත්තක්ෂණයක්වත් නැති තරම්. එහෙම නැත්නම් අයින්ස්ටයින් කිව්වේ ආලෝකයේ වේගයටත් සමාන වේගයකින් දඟලන අංශු ටිකක් මේක ඇතුලේ තියෙන කියලා. හැබැයි පප්පට වැරදිලා මේ ළඟදී හම්බුණා ඊට වැඩි වේගෙන් වැඩ කරන අංශුවක්. ස්විස්තරලන්තේ හම්බෙලා දැන් මම හිතන්නේ මාස 6ක් විතර ඇති ආලෝකයේ වේගය තමයි යා පප්පට තේරෙන අන්තිම. අයිසෙක් නිව්ටන් පප්පට තේරුණා ඊටත් අඩුවේ. උන්ද කියලා නොකාලා තමයි අපි විද්‍යාඥ වෙලා තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ අපිට ඒලා නොදුන්නේ. මේ ඔක්කොම අංශු මේ ඔක්කොම විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා. ඔක්කොම ගුරුත්වාකර්ෂණයට බලපාන එක. අයින්ස්ටයින් ලෝකක විශ්තු මල්ලි උඹට වැරදිලා. මේකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන જાතියක්. ඒකේ බලය විශ්තු ගුරුත්වයට අහු වෙන්නේ නැහැ. ලෝකලයිස් නැහැ. අංශු නැහැ. ඒක කුඩා සහ වේගෙන් වැඩ කරන ඉලෙක්ට්‍රෝන ශක්තියක් තියෙන එක තන පේන්නේ නැහැ. ශේෂ්ඨ ටිකක් තියෙන කියලා. කොච්චර වේගද කියලා කිව්වොත් ආලෝකයේ වේගයට සමානයි. ඒක දැක්කොත් කොහොම හිටියේද? දැන් මගේ කෙස් ගහක් හිතේ යොදලා බැලුවොත් මේක ඇතුලේ මොනම දෙයක්වත් විවේක ගන්න දෙයක් නැහැ. මේක ඇතුලේ තියෙන්නේ කම්පන චංචල. දතක් අරගෙන බලන්න. ලේ ටිකක් අරන් බලන්න. බැලුව බැලුව කුණපයක් කරන බැලුවොත් ඔක්කොගෙම තියෙන ක්‍රියාශක්තියක් විතරයි. කවදද පුළුවන් වෙන්නේ මේක ප්‍රകൃතිය බව තේරුම් ගන්න. මේක තමයි ඇති හැටිය කියලා. ඒක දැක්කොත් යමක් දිහා බලන් ඉස්සලා ඒක විනාශ වෙලා. යමක් දිහා බල්ල නම් කරන්න තරම්වත් නිමිත්තක් ගන්න තරම්වත් වෙලාවක් තියෙන ඉස්සලා ඒක විනාශ වෙලා යනවා. ඒ නිසා ඒක බලාන ඉන්නකොට වක්කාර ජනක වෙනවා. අන්දමන්ද වෙනවා. ඒ වෙනකොට ශ්‍රද්ධාව තිබුණ නැත්නම් සතිය තිබුණ නැත්නම් සීලය තිබුණ නැත්නම් ඒක නට පිස්සු වැදෙනවා කියන එක හරිම සිම්පල්. ඒ බුදුජානනාංශයේ දෙයක තියෙන වෙනස් වෙන සුළු ගතිය අනිත්‍ය පිළිබඳව හොද්දට හේතු වෙන විදිය බණක් කියනකොට ඇවිල්ලා අහගෙන හිටියලු පිටි පිටිපස්සෙම කෙලවරේ බමුණෙක්. එයාට හොඳට ත්‍රිවේදේ දන්නවා. හැබැයි යා පුළුවන් තරයක වහගෙන මේ પરම්පරාව රැකගෙන වස්තු බූදලේ රැකගෙන ඉන්න කල්පනා කරන මිනිස්සයා. මිනිහා දන්නවා මේකේ යට තියෙන කම්පන චංචල දේවල් කියලා. බුදුජානනාංශී දීපු බණ දේශනා කර බණ නිසා මනසට හොඳටම තේරුණාලු. මේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ නෙවෙයි, Hindu නෙවෙයි, බ්‍රාහ්මනාගම නෙවෙයි. ඔත් කියන දේ ඇත්තයි කියලා මිනිහට පුදුමාකාර කම්පනයක් ආවලු. පුදුමාකාර බයක් දුවන ගිල ලොකු පුතා බදාගෙන කොල්ල පුතේ ඉඳලා වැඩන්නේ සියල්ලම අනිත්‍යයිලු මට ලොකු පුතා තමයි යාට හිටියේ પરම්පරාව ගෙනියන්නේ දැන් ඌට ඒකත් ෂුවර් නෑ ලොකු පුතත් අනිත්‍යයි ලොකු පුතත් අනිත්‍ය බදාගෙන කිව්වලු වැඩක් නෑ කතා කරලා වැඩක් නෑ බුදුහාමුදුරු කියන දේ ඇත්තයි සියල්ල අනිත්‍යයි කියලා බුදුජානන්සේ සඳහන් කරලා තිනවා හතර වරන් දෙවියන් හතර දෙනා ඉන්නවා විරුඩ විරූපාස්ත දතරාත්ව වෛශ්‍රවණ කියලා උන්දලා හෝ නැත්නම් ඊගාට තියෙන තාවතින් තියෙන සැක්කර දේවී ඉන්ද්‍රයාගෙන දන්න සැක්කරයා ඌ හෝ යාම තුසිතේවලේ සුයාම කියන දෙවියෝ හෝ නිම්මාන රති පරිනිම්මිත වසවති කියන හැම එකෙම ඉන්න අයියා කෙනෙක්. ඒ ඒ ආලු ඉස්සල්ලාම මේ ලෝකේ පහළ වෙන්නේ. ඊට පස්සේ පහළ වෙන කට්ටිය මැරලා යනවලු. එයා හිතනවලු ඒ නිසා මම නිට්ටයයි කියලා. චක්‍ර දෙයන්න වැරදිලා කොට වැරදිලා දින හැබැයි දැන් අයියා සෝවන් වෙලා ඉන්නේ. ඒ නිසා එච්චරම වරදින්න බෑ. ওই විරුඩ විරූපාස දසරාස වෛශ්‍රෝණ කට්ටිය හොත්තටම කාලා ඉන්නේ. අපි තමයි අයියා, අපි තමයි ඉස්සල්ලාම, අපි තමයි අන්තිමට යන්නේ නිසා මම පාලනය කරනවා කියලා ඉන්නේ. ඒ යාමසු යාම දෙවිවරු ඔක්කොමලා අයියලා වගේ තමයි ඉන්නේ. මොකද අපි මැරෙන්නේ නැහැ කියලා. පරිණිමිත වසවත්ති වසවත්ති දිවි රාජා ඔක්කොම ඇති බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා සබ්බේ සංඛාරානිච්ඡා කියනට අර කට්ටිය වෙවුලනවලු වෙවිලිලක් බුදුහාමුදුරුවෝ පහළ වෙලාලු සියල්ල අනුත්‍යයිලු. ඕගොල්ලෝ තැන්දාවට නිකන් අර TNT පෙත්ත තියාගන්න බඩ දිවේ මොකද නිින්ද යන්නේ නැහැ. කොයි නිදාගෙන බෑ ඇඳවත් ෂුවර් නැහැ නේද? දැන් උඩ තට්ටුවේ ඉන්නවනම් මේක කොන්ක්‍රීට් එක ෂුවර් නැහැ. යට තට්ටුවේ නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට කියනවා බුදුජානන්සේ සඳහන් කරන බුදුජානන්සේ සබ්බේ සංඛාර අනිච්ච මේ සියල්ල විනාශ වෙන සුළුයි කියනකොට උපමාවකට කියනවා මහා සිංහයේ කැළේ මැද ඉඳගෙන උ දවස් දෙකක් ওই කුටි මේ මේ ගුල ඇතුළට ඉඳලා බිනේ ඇතුළේ ඉඳලා උ එළියට ආවිලා උන්ට අතපය දිගහැරලා ඈනුමක් අයිනවලු ඈනුමක් කරලා සිංහ නදනවලු තුන් සැරයක් නදනකොට කුරුල්ලෝ අහසට පයින්නවලු සත්තු වතුරේ ඉන්න වතුරට පයින්නවලු බිල් වල ඉන්න සත්තු බිල් වලට රිංග ගන්නවලු ගස්වල නගිනසු ගස්වල නගින දැන් මේක ආපු ගමන් අහුවෙච්ච එක කනවා. අය සිංහයාට නෑ කිසිම වග විභාගයක් නෑ. උට බඩගිනිලා තියෙන අහුවෙච්ච එක කනවා. ඉතින් ඒ නිසා සියලු සත්තු හෙල්ලුම් කනවලු. කොච්චරද කියනවනම් රජ්ජුරුවන්ගේ රාජමාලිගාවේ ඇත් කාලේ ඉන්න මංගලහත්ති රාජයාට පිටිපස්සේ කකුල් දෙක ඈත් වෙලා එදා කාපු කොළබොක්ක හොක් ගාලා එළියට යනවා. බස බස බස ගාලා කෙලින් කරන්න බැරුව සූ ගාලා බඩ යනවා. නැත්තම් මංගලහත්ති රාජයා කියන්නේ බොහොම ස්ථාවර කෙනෙක්. මොකද සිංහයා ආවට පස්සේ ආයෙක කාටක් අපන කුඹස්තරේ පලනවා. ඒ නිසා කවදා හෝ මේ අනිත්‍ය කියන එක ඔළුවට වදිනකන් අපි පෙන්කෙල කර ඉඳී. යදිච්ච දවසේ තේරෙයි මේක වතාලන්න අපි කොච්චර දඟලුවාද ඒක තමයි විපස්සනා කරලා නැහැ කියලා කියන්නේ. විපස්සනා කරපු දැසික බාර ගන්න. මේ මේක නලියන කම්පන වලාකුලක් වගේ මේක නිකන් දූවිල්ලක් වගේ මේක කම්පනයක් තියෙන. මේකේ මොන සැලසුම්ද? මේ සියල්ලම බිඩි බිඩි යමින් පවතින්නේ. ඉතින් අපි මේ සිංහල බුද්ධ ආගම තියේ ප්‍රභාකරන් මැරෙයි. ඌව බයිලා කිය කිය හිටියට ওই නියම එකක්වත් ඔය එකක්වත් ගණන් ගන්නෑ. නිකන් හිතන්න මෙතන ඉන්නවා හිතන ඔක්කොම සිංහල බුද්ධ ආගම නිසා මම කියන්නේ මම මේ. දැන් විජේ කුමාරයා මේට එනකොට හිටිය වෙන જાතියක් නේ. උන්ව කැති ගාලා පෙති ගාලා පතුරු ගහලා විනාශ කරනකොට අපි එන්න ජොලිනේ අපිට දැන්. පාහර වැඩක් නේ කෙරුවේ කුවේණියට. ඒකි රජ කරවලා ඒකි ලව ඔක්කොම මරවලා පස්සේ ඒකි එලවලා පස්සේ ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙනල්ලා ඔන්න රජ પરම්පරාව පටන් අරගත්තා. ඉතින් අපිට ওই දේ වෙන්නේ නැතුව බෑනේ. ඉතින් අපිට කවුරු ඇවිල්ලා ගහලා පතුරු ගහලා විනාශ කරලා අපෙන් සපත්තු හදන්න ඕනේ අපේ හැම ගහලා. ප්‍රභාකරන් කිව්වේ. ඉතින් ඒක අසාධාරණයි. අර්ග සාධාරණයි. අපි ඇවිල්ලා හිටපු જાතිය විනාශ කරලා මේක જાතිය පිහිටවකට පස්සේ ආ මේක සකල සිරින් පිට ශ්‍රී ලංකාවේ කිසිම අඩුපාඩුවක් නැහැ. ධර්මදීපී කියන්නේ ඔය අනිත් අනිත් අනිත් පැත්තට එනකොට ඕක කොහොම තමයි. ඉතින් ඒකට ඉසాతකද මම දැන් අඬනවා නේන කුමා කුයිනි මරන කොටත් අඬන්න එපා. ඒචා කවදාරි මේ බංගල බංග ලක්කනුපත්ඨානේ එකත්තන් කියලා මේ සියල්ල බිදි බිදි යන බව දැනගෙන එතන සමාහිත බවක් ඒකාත්මීය බවක් ඒකෝදි භාවයක් එකඟ බවක් ඇති කරගන්න පුළුවන් නම් Nirodhe දැකලා මේ බිදි බිදි යනවා දැකලා කිසිම අංශුවක්වත් එක තැනක ඉන්නේ නැහැ. බොහොම වේගෙන් දඟලනවා. අන්න ඒක දිහා බැලලා එතන ඒකත්ම භාවයක් ඇති කරන්න පුළුවන් නම් එයාට හම්බ වෙන පොඩි අවස්ථාවක්. මේ බිඳීම දැකලා නිරුද්ධ වෙනවා දැකලා ක්ෂය වෙනවා දැකලා වැය වෙනවා දැකලා Nirodhe දැකලා සතුට වෙන්න පුළුවන්. අපි මෙතෙක් කල් හිතාගෙන ඉපු ඔක්කොම බංගත්තාන වෙනවා නැති වෙනවා විනාශ වෙනවා කියන එක සාදරව බාර ගන්න පුළුවන්. ඕකට කියනවා මාර්ගඵල ඥාන කියලා. ඕක දන්නවනම් එයිද කියලා මට සාධාරණ තැකක් තියෙනවා රිට්‍රීට් එකට. අපි ඇවිල්ලා තියෙන්නේ මෙතෙක් අපි හදාගත්ත සියල්ලම විනාශ වෙන බව දැනගන්නයි කියලා දන්නවනම් එනකොට ලොකු උතාට කිස් එකක් දීලා එයි සමාල්ලාට. පුති ගිහිල්ලා ඉන්නම් ඈ මම මේ රිට්‍රීට් එකට ඇයි යන්නේ මේ භාවනා කරන්න මොකටද දුක අවබෝධ කරන්නේ? නිරෝධ සත්‍ය ආවෝ මොකක්ද නිරෝධ සත්‍ය කියන්නේ ඔක්කොම පිටි පිටි යනවා අනේ පුතේ උඹත් ෂුවර් නෑ දැන් ඉතින් ඒ නිසා ඒක නැති දෙයක් නිසා නෙවෙයි මේක මේ තියෙන අමාරු තේරුම් ගන්න තේරුම් ගන්න ඕනේ නැතිකම අපි හැදිලම තියෙන විෂයානුබද්ධ දැනුමෙන් සහ සියලු ක්‍රමෝලිය සියල්ල ස්ථාවර කරලා අපේ પરම්පරාව අපේ කීර්ති නාමය අපේ දේවල් ස්ථාවර කරලා කළුවලක නම ලියලා තියලා මැරුණාට පස්සේ සෝම් කොටක් උඩ ගලක් තියලා ඒකෙත් නම ලියලා තියලා මැරෙන්නයි ඕනකම තියෙන්නේ මේකක්වත් හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. අවසානට තියෙන ඔක්කොම මේ මහා මේරු පර්වතේ පවා විනාශ වුණාට පස්සේ ආයේ කඳුලක්වත් ඉතුරු වෙන්නේ නැතුළු කපුරු පුච්ච පුතන වගේ. එතකොට අපේ තෝන්කොතේ ගල ඉතුරු වෙයිද? පිස්සු. ඉතින් මේ දේ වෙනකොට ඒක දිහා බුදුකේ බුදුහාමර කෙරේ ගෞරවයෙන් මේක දිහා බලන්න පුළුවන්. ධර්ම ගෞරවයෙන් මේක දිහා බලන්න පුළුවන්. සංඝයා මෙතෙක් කල මේ ශාසනය ගෙනාවු ඔක්කොම මෙන්න මේක දැකලා මේ ශාසනය රැක්කේ. මමත් සිල් රකින්නේ මේකට. ඒ නිසා මේ විනාශ වීම දැකලා, Nirodhe දැකලා ඒකාත්ම භාවයක් එහෙම නැත්නම් ඒකෝදි භාවයක් ඒන එක මේක පෙන්නපු නිසා ਸਰුවචනාංශට චෝදනා කරා උච්ඡේදවාදී නාස්තිකවාදී අරස රස කිසිම ලෝකේ රසක් දන්නේ නැති විනාශයක් කරන කතා කරන නාස්තිකවාදී කියලා බුදුජානනාථ චෝදනා කරා. තාමත් මේ චෝදනා කරපු වචන විනය පිටකේ තියෙනවා සූත්‍ර පිටකෙත් තියෙනවා. මං හිතනවා බෞද්ධයත් චෝදනා කරයි කියලා. එදානම් චෝදනා කරේ බෞද්ධයෝ. දැන් මම දක්කලකෝ උඹලෝ හදලා තියෙන තොරණ ඔය ඔය සටහන ඔය කියන ඔය මාලිගාව වැලි මාලිගාවක්. ඔක කැඩෙනවා. ඔක වැල්ලටත් කැඩෙනවා, වැතරත් කැඩෙනවා, හුලකටත් කැඩෙනවා. මාලිගාව හදපයි ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක විනාශ වෙන දෙයක් කියලා බිඳින සුළු දෙයක් බව දැනගන්න. අන්න ඒකට පුළුවන් දවසේ එනකොට මේක සරුවච්චනන්සේ පෙන්වන්නේ භාවනා කරන එක බලන්න හුස්ම ගෙවෙන දන බලන්න පුරුදු වෙච්ච දවසේ ඔන්න මාර්ගඵල ඥාන. හුස්ම බලන්න අපි ඉගෙන ගන්න. එතකොට අපිට පේන්නේ හුස්මේ මැද. ඒකවත් පේන්නේ නැති නිසා බර ගාණක් හරියට අප්සෙට් එකේ ඉන්න මේ හුස්ම අල්ලා ගන්න බැරුව. කනගාටු වෙනවා. දැන් හරියට හුස්ම හම්බුනාට පස්සේ ඒක පැකට් කරලා සාක්කුවේ දාලා ගෙදර යනකොට ගිනියන්න දෙයි කියලා වගේ හිතන්නේ නැහැ. හුස්ම අහුණා නම් ආනපනේ හම්බුණා නම් කියන මේ පේන හුස්මේ මැද හරිය බොහොම ගොරෝසුයි. බොහොම නාස්පුඩු පුරවාගෙන යන හුස්මක් තියෙන. මේකේ මුල කොහොමද කියලා බලන්න. හුස්මේ මුල තේරෙන්නේ තරම් සිව්. ඒකට ගොරෝසුවට දැනෙන ආනපානේ අල්ලන සතිය අපි අර නොතනින තරම් හට ගන්න ආනාපාන දානකොට සතිය කොච්චර තීව්‍ර වෙන්න ඕනද කියලා හිතන් කොච්චර තියුණු වෙන්න ඕනද කියලා හිතන් කොච්චරක් ලෑස්තිලා ඉන්න ඕනද කියලා හිතන් කොච්චරක් පෙරවිත කරපු අත්දැකීම උදව් වෙන්න ඕනේද මතුවෙන හුස්ම අල්ලන්න ඒක කරනකොට සමාධිය පැත්තට යනවා හිත හුස්ම එන්නකොටම වෙන සියලු වැඩ බහා තබලා එන කම්ම ඒක දිහාම බලන කොහේ ඉඳලාද මේ හුස්ම එන්නේ එනේන හුස්මේ හට ගැනීම බලනවා. එතකොට යාට දෙකක් වෙනවා. හුස්ම සහ හට ගැනීම. අරමුණ සහ අරමුණේ හට ගැනීම කියලා මේක තමයි පටිච්ච සම්පදායේ ගැඹුරුම තැන. මේ හට ගන්න දැන් මේ හටගෙන තියෙන හැම දෙයක්ම එතනමයි හටගන්නේ. කාට හරි පුළුවන් නම් ඒ හට ගැනීමත් එක්ක වස්තුව දිහා බලන්ද එයාට බුද්ධ ජනසෙ කියන විනිවිද දක්නාසුළු ඇසක් ඇති කෙනෙක් කියලා. දැන් අපි දැකලා තියෙන්නේ හටගත්ත දේවල්. අපි වෙස් බඳිනවා දැකලා නැහැ වෙස් නැටුන් දැකලා තියෙනවා වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ මැජික් එක ඉස්සරහා පැත්තේ ඉල්ල බලනකොට පෙන්නනවා සල්ලි දීලා බලන්න බෑ. පිටිපස්සෙන් බැලුවොත් මැජික් එක අහුවෙනවා. ඉන්න දෙන්නේ නැහැ. මැජික් කාර්යයක් මැජික් පෙන්නනකොට කවදාකවත් පිටිපස්සෙන් බලන්න දෙන්නේ නැහැ. කවුරු හරි හිතන්නේ ස්ටේජ් එක පිටිපස්සේ ඇංගිලා හිටියයි කියලා. මේ මිනිස්සයා කරන හරියක් කරන ප්‍රෝඩා ටිකක් නේ. මේකට සල්ලි දීලා බලන්න තරම් අමනියොත් ඉන්නවනේ. දැන් බැලුවාම ඉස්සරහා ඉන්න කට්ටිය පිටිපස්සේ Tamanට පේනවනේ මැජික් කාර්යය හරහා කට්ටිය බලන ඉන්නට යාට පේන්නේ මේ මනුස්සයා සරබලධාරියෙක් වගේ සියල්ලම අවලා පෙන්නනවා. අර මිනිස්සු මොන කැමනක්ද කන්නේ? මැජික් කාර්යයත් පේනවා, ට්‍රික් එකත් පේනවා, බලන මැට්‍රෝ ටිකත් පේනවා. ඔය මැජික් ඔෆ් ද මයින්ඩ් කියන පොතේ ඥානানন্দ සෝන්සේ මේ ජවනිකා බොහොම ලස්සනට පෙන්නනවා. සරුවඥාන්සේ පෙන්නන හැටි විඥානය කියන මායාකාරයා මේක පෙන්නකොට අපි මෙතෙක් කල මැජික් සල්ලි දීලා මැජික් බලපුව හැටිත් කවදා හරි පිටිපස්සෙන්ලා බලපන් කොහෙන්ද මේ මැජික් ට්‍රික්ස් එක එන්නේ කියලා. ඒවට කියන්නේ ඇස් බැඳුම් කිය. ඇහැර වැටීමක් තියෙන. ඉතින් ඒ නිසා මේ ආස්වාසේ එන තැන බලන්ද අපි කොච්චරක් දක්ෂ වෙන්න වේද එන එන හුස්මේ මේක එතනමයි හුස්ම පටන් ගන්න. කලින් ආපු හුස්මක් නෙවෙයි. හට ගන්න තැන බලන්න. අන්න එතනදී සතිය වැඩෙන වැඩිම නිසා එයාට මේ හුස්ම එන අතරේ සද්දත් ඇහෙනවා, හිතවිලිත් තියෙනවා, වේදනක් තියෙනවා, හුස්මක් තියෙනවා. ඒක වැඩෙනවත් පේනවා. ඔක්කොම තීදි සතිය වැටෙන්නේ නැතුව ඉන්නවා. හුස්ම දිහා විතරක් මද හරිය බලන්න ඕන කියලා හිතෙන වෙන මොකක්වත් බෑ හුස්මම විතරමයි වෙන මොනවද දැන්නත් හිත පිට ගියා වෙන මොනවද දැන්නත් භාවනා කැඩිලා වෙනවද දැන්නත් හොඳ නැහැ කියලා හිතන නමුත් හුස්මේ මුල බලන්න පටන් ගන්නද මුල පටන් ගන්නකොට පේනවා මේ ශබ්ද මැද, හිතවිලි මැද, වේදනා මැද ඔන්න හුස්මක් එනවා. හුස්ම මට්ටමට ආවට පස්සේ හිතවිලි ශබ්ද වේදනා නොපෙනී ගිහිල්ලා හුස්මට හිත යනවා. නමුත් හුස්මට හිත එතෙන්ට එනකන් අපිට අපේ ඉඳුරන්ට දැනෙනකන් ඒක විශාල ගොම්මනක් අස්සේ ඉඳලා එන්නේ. එතකොට කය තියෙන බව දන්නවා හුස්මක් තියෙනවා පිම්බි මැකිලිමක් තියෙනවා සද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවා එතකොට සතියේ තියෙන ක්‍රියාශිල්පේ පොඩ්ඩක් බලන්න. මෙතන ඉන්න කවුරුවක්වත් හිතන්නේ සතිය එච්චර දක්ෂයි කියලා. අපි තන්නේ සතියට අල්ලන්න පුළුවන් ගොරෝසු වෙච්චි හුස්ම මැද විතරයි. නමුත් සරුවචනන්තේ පැහැදිලිව මනුස්ස හිත දන්නවා. සරුවචනන්ත කියන හුස්ම බලලා හුස්ම යාලු කරගෙන දිගින් දිගට පේන්න ඇරලා පුළුවන් නම් හට ගන්න හැටි බලන්න. අන්න එදාට සතිය හරියට මේ අමු යකඩ පීයක් හොඳට පන්නරේ තියලා කැපුම් තිබ්බා වගේ පුදුමාකාර තීක්ෂණ වෙනවා. ඒකට කියන්නේ තියුණු වෙනවයි කිය. ඒ තියුණු කිරීමේ තියුණු වෙන්න අවශ්‍ය කරන සියලු කුසලතා හැම කෙනෙක් ගාම තියෙනවා. කාගවත් ළඟ ඒක අඩුපාඩුවක් නැහැ. ඒක නිසා අපි අරමුණක් අල්ලලා දීලා අරමුණ හට ගන්න හැටි බලන්න මුලට අදින. මේ තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ මුලත් සමග අරමුණ දැකීම කියලා කියන්නේ. ඒක ලොකු සංසේ බොහෝම ගැමි භාෂාවෙන් ලියලා තියෙනවා. ඒක භාවනාවේ විපස්සනාවට යන අනිවාර්ය ලක්ෂණය. හැබැයි ප්‍රශ්නේ විසඳෙන්නේ එතන නෙවෙයි. මේ හට ගන්න තරම දකින්න තරමටම සතිය හදලා අරමුණ ඒ හටගත්ත අරමුණ ගෙවෙන හැටි බලන දවසක් එනවා. ඒ ඒ තීක්ෂණ භාවයෙන් ඒ දක්ෂ භාවයෙන් මේ අරමුණ ගෙවෙන තැන ඒ නිසා මජ්ජේ සූත්‍රයේදී සරුවච්චන්සේ සඳහන් කරනවා මුලත් මැදත් කියන දෙක අන්ත දෙක ඒ දෙකම අතාරින්න අරමුණේ මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදා තමයි ගෙවෙන පැත්ත දකින්නේ. ගෙවෙන පැත්තට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. ඒ නිසා පිම්බීම හැකිලිම දැක්කත් ආස්වාද ප්‍රසවාසය දැක්කත් ඒ වගේ ගෙවෙන තැන බලන්න. ඒක අපි සාමාන්‍ය ලෝකේ හිතන්නේ මුස්පෙන්තුවක් කියලා. අවමංගල්‍යයක් කියලා. මරණයක් කියලා. නාස්තිය බලනවායි කියලා. ඉතින් නමුත් මේක බුදුරජාණන්සේ කියන්නේ දාන වත්තු පරිත්‍යාගේ ලැබෙන ඒකාත්මතාවයට වැඩිය අරමුණකට හිත දාන්න පුළුවන් තැන ඒකාත්මයට වැඩිය අරමුණේ විපරිණාමයේ දැකීමේ ඒකාත්මතාවේ අරමුණේ භංගය දැකීමේ ඒකාත්මතාවේ දකින්න පටන් අරගත්තොත් එයාට ඕනෙම අරමුණකින් මේ සතිය තියුණු කරගත්තා ඊපස්සේ බැලූ බැලූ තැන මේක ඉවර වෙන නාඩගමේ හැමාරේ බලන්නේ ගෙවෙන පැත්ත බලන්න, ක්ෂය වෙන පැත්ත බලනවායි කියන එක අන්වේ ඥාණයෙන් කරලා දෙන්න. එකක් හොඳට පිරිසිදුව දැක්කනම් මේ ඔක්කොගම තියෙන එකම සංස්කාර ලක්ෂණ. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. මේ ලෝකේ තියෙන ඔක්කොම යතින් සමානයි. එතකොට මේ මනුස්සයාට මේ මුල් ලැබරිය කන්න ඕනේ මට. ඒ වෙනකම් මට අර සැලකිලි දෙන්න ඕනේ මොකුත් නැහැ. කොයි එකත් එකයි. මුල්වරින් කෑවත් කෙසෙල්මයි, මැදවරින් කෑවත් කෙසෙල්මයි. ඉස්සල්ලාම වතුර ඇල්ලුවත් මගුල් ගෙදෙට ඒත් එමිණත් කන්නේ ඒ පිඟානෙම්මයි, ඒ මේසෙමයි. පස්සේ වතුර ඇල්ලුවත් එකයි. ඒ නිසා මේ මුල් වෙන්න ඕනේ, අයියා වෙන්න ඕනේ, ගරු වෙන්න ඕනේ, අක්කා වෙන්න ඕනේ, පැයියා වෙන්න ඕනේ කියන කතා මේ එකම අරමුණකවත් මුලැමැදාග දකපු තැන් ටිකේ දෝෂේ. මොකද හැමදේම කුණු වෙන්නේ එක තාලෙට. ඕනෙම දෙයක්. ඉතින් ඒක කියනවා අරමුණක යථාව ඇති හැටිය. ඒකේ තියෙන ආදීනවේ දැකමු නැති කෙනා අරමුණේ හොඳ පැත්ත ගන්න හදනවා. මුල් පැත්ත ගන්න හදනවා. සමුදේ පැත්ත ගන්න හදනවා. සංසාරේ දිග්ගටම වැවේ. කවදා හෝ ඒකක් දැකලා අරමුණක් දැකලා අරමුණ ගෙවෙන තැනට යන්න හදන එක පිළිබඳව ලස්සන ලස්සන සමීකරණයක් හදලා කියනයි බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ. ඒක මේ සරුවචනසිකේ දේශනයක් අනුව තියෙනවත් මේක ටික හිත ගන්න නිසා මම කැමති ඉදිරිපත් කරන්න මරණය කියන ලෝක එක ලෝකේ තියෙන තාකල් අමරණීයත්වයේ කියන එක තියෙන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මරණය කියන එක ලෝකේ තියෙනවා නම් අපි පිළිගන්න අමරණීයත්වයක් තියෙන්න ඕනේ කියලා බ්‍රේන් ස්ටෝමින් එකක් කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ මොලේ පුපුරන්නර්ලා කියනවා මරණේ තියෙන අමරණීයත්වයේ තියෙන. ඊට පස්සේ මේ මරණයට අපි අකමැති ඒකේ හේතුව පෙන්නන. මේ ලෝකේ ඒක හරි පුදුමාකාර විහිළුවක් ඇතන තියෙන්නේ. මේ අපේ මරණ දැන්වීම දැකලා තියෙනවානේ. ඉස්පිතාලේ මැරලා තියෙන දැකලා තියෙනවානේ. ඇක්සිඩන්ට් වලින් මැරලා තියෙනවානේ. ඒ මරණයට දීලා තියෙන හේතු ලියලා තියෙනවානේ දොස්තරලා. එක දොස්තර කෙනෙක්වත් ලියනවාද මරණයට හේතු උප්පත්තිය කියලා. ලිව්වොත් ඒක මොනතරම් විහිළුවක් වෙයිද? මරණයට හේතු උප්පත්තිය නෑ. ඒකට කියන්නේ හුස්ම ගන්න මතක නැතුණා, ඇදුම ආවා, මොනවා හරි එකක් ලියනවා. මොකද දොස්තරට එහෙම ලියන්න බෑ උපත්ති මරණය කියලා. ඒකෝට සොක්‍රටිස් කියන ඉඳලා ඔක්කොම වැරදි. දොස්තරටත් එච්චරයි. නමුත් අපේ මේ සිකි වෙස්සබු ආදි බුදවරු නිවන් දැක්කේ ඕක දැකලා. ඉපදෙන් මැරෙන්නේ මොකද? මරණය හේතු උපත්ති. මිලෝ කෙනෙක් පිළිගන්න කැමති නැහැ. අර සුදු ආමතු කෙනෙක් කියනවා ඒ ආමතුරු කොළඹට ආවට පස්සේ ඒ නෝන කෙනෙක් කිව්වලු අනේ සංස වීසා වලට කොළඹට එනවනම් මට කියන්න මම දාන දෙන්නම් කියලා. ඉතින් ආම්රොන්ට අවශ්‍ය නිසා ඒ ගෙදරට ගියලු දානේ කරා. ගියාට පස්සේ ඒ ගෙදර ළඟ ගෙදර ඉන්න තවත් තරුණ නෝන කෙනෙක් අනේ මට හාමුදුර කෙනෙකුට දානයක් දෙන්න ඕන කියලා අර නෝනගෙන් ඉල්ලගෙන දාන ටිකක් හදාන වැඩ දැන් දානේ දීලා දැන් මූණ අට කරන එන ගාච්ඡ සෝම් පිටිනක් වගේ ධානය දැන් බණ අහන්න බලන් ඉන්නවා. ඉතින් මේ සුදු හාමුදුරුවෝ ඇයි කියලා අනේ බබා නැති වුණානේ. මං ඉන්නේ ඉතින් මුළු ජීවිතේම ඉවරයි නිකන් හපල විසි කරපු උක් දණ්ඩක් වගේ උක් රොඩ්ඩක් වගේ වැඩ නැහැ ජීවිතේ හරි සෞත්තුයි. හරිම සෞත්තුයි. ඉතින් ආම්ලෝන් කළු බණ ටිකක් කියන්නේ. මේ ආම්දුරෝගේ ඇහුවලු මේ මේ ආම්දුරේ ඇහුවලු ඒ මේ මරණයට ප්‍රධාන හේතුව මොකද්ද කියලා. දැන් අම්මා කියනවනේ සර්පෙක් ගැව්වා යනම්මන ඉදස්කොල් නෑ මැරෙනවා කියන ප්‍රධාන හේතුව උප්පත්තිය. අර අම්මට බොහොම හිතරමාරුයි ඒක. මේ අල්ලපු විතරම්මට. මරණයට ප්‍රධාන හේතුව උප්පත්තිය කියලා මෙතන ඉන්නේ එක්කෙනෙක් පිළිගන්න කැමති නැහැ. පණ්ඩිත සාංශ කියනවා මරණයක් තියෙනවා නම් මරණේ නැති අමරණීයත්වයක් තියෙනවා. මරණයට හේතුව මොකද්ද උප්පත්තිය? ඉපදුනොත් මරන. ආයික වළක්වන්න බුද්ධ ඥානතරත් බැරි වුණා. උප්පත්තිය තමයි හේතුව. උප්පත්තියට හේතුව මොකද්ද? කර්ම. කර්ම තියෙනකන් යනවා. අපි කර්ම කියලා කියන්නේ සංස්කරණ. සංඛාර. චේතනා. චේතනා තියෙන තාකල් කර්ම රැස් වෙනවා. කර්ම තියෙන තාකල් උප්පත්ති වෙනවා. උප්පත්ති තියෙන තාකල් මැර. පුළුවන්ද කර්ම රැස් නොකර ඉන්න. චේතනා නොකර ඉන්න. ප්‍රාර්ථනා නොකර ඉන්න. සංස්කරණේ නොකර ඉන්න බෑ. මොකද හේතුව මේ වස්තු වල තියෙන ඇති හැටිය දැකලා නැහැ. ඒ නිසා වස්තු වල තියෙන ආශාවක්. දරුවෝද නිශ්චල වස්තුද චංචල වස්තුද සියලු වස්තු පිළිබඳ පුදුමාකාර අසහල් තියෙනවා මොකද එකකවත් අපි ආදීනවේ දැකලා නැහැ ඒකේ තියෙන ෆ්ලෝස් එහෙම නැත්නම් ඒකේ තියෙන ආදීනව පැත්ත දැකලා බලන්න කැමති නෑ අපි කවදා හෝ එක වස්තුවක එක ආස්වාසික එක ප්‍රස්වාසික එක පිම්බීමක එක හැකිලීමක මේ මුල මේ ඇද මේ අග කියලා බැලුවොත් අර තේරෙන්න පටන් ගනි අපි සංසාරේ කොච්චර කල් ගත කරලා තියෙනද ප්‍රස්වාසයේ අග දකින්න නැතුව. මේක පුදුම ඇස්බැඳුමක් තියෙන මිතක්. අග දැක්කනම් පේනවා හටගත්ත හැම දෙයක්ම ඉවර වෙනවා. ඒ බව දන්නේ නැති නිසා තමයි අපි එකතු කරන්නේ, කර්ම රැස් කරන්නේ. ඒ නිසා මේ එකතු කරන හැම දෙයක්ම මරණයක්. එහෙම නැත්නම් ආදීනවයක් කියලා දන්නවනේ මේ වස්තු වලට ඔච්චර කහ කොටා වැටෙන එකක්. ඔච්චරම සුකොබෝගී වෙන්න උත්සාහ කරන්නේ නෑ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරා. ඒක කරන්න ඕනේ. සිව්පස්සේ අවශ්‍යයි. නමුත් සුකොබෝගී වෙන්න මරාගෙන කණ්ඩ, සූර කණ්ඩ මේ ඔක්කොම කරන්නේ මේ දේවල් වල ආදීනව දැක්න. ආදීනව දැක්ක නැත්නම් මොකද බලන්න තිහින්දා. ඒව හැමදාම ආදීනව පෙන්නනවා. හුස්මක් ඉවරනකොට හුස්ම මේ භාවනා කරන අය විතරක් නෙවෙයි අග තියෙන. හුස්ම හැම කෙනාටම තියෙන. බලන්න කැමති නෑ. කවදා හෝ හුස්මේ අග බලන්න තරමටම අපි භාවනා දියුණු කරයි කියමු මේක ආධුනිකයන් ටිකක් ඔක ටිකක් මම දන්නවා ටිකක් සැර වැඩිය. බලන්න පුරුදු වුණා නම් එයාට තේරෙවි මේ පණ නල කියන එක. ජීවිතේ පැවැත්මට තියෙන මේ හුස්මත් හැම වෙලාවෙම මෙරි මෙරි ඉන්නේ අපි ඒක දකින්න නැතුව පැවැත්ම විතර බලන් හදනවා ඇතිවීම පැත්ත විතර බලන් හදනවා නැතිවීම පැත්ත බලන්න කැමති නැහැ. බැලුවා නම් හුස්ම ගෙවෙන තැන බැලුවා නම් ඕකට තමයි මරණානුස්සති භාවනා කියලා කියන්නේ. ඔයගොල්ලෝ මොන જાතියෙන් කිව්වත් මරණානුස්සති කියන්නේ හැම හුස්මක් පාසම මැරෙන. හුස්ම ගෙවෙන හැටි මරණය. ඒස කටුකුරු දේශාංශ කියනවා "උයි කම්මැලි වෙලාවක් හිතන්න භාවනා කරනකොට" මෙයා හෙන ගහච්ච සෝම් පිටිනයක් වගේ හිතන වෙලාවක්. එපාම වෙලා අයියෝ එපාම වෙලා හරි මිනිදි මත හරිම කම්මැලි එපා. එතකොට හිතන්න කියනවා ඊගාවට එන හුස්ම නම් අන්තිම එක කොහොම හිටීද කියලා. ඊගාට එන හුස්ම නම් අන්තිම එක අපිට කොහෙන්ද ශක්තිය එන්නේ? එහෙනම් අපි ওই බයිලා කතා කර කර ඉඳීද? අපිට කවදද පුළුවන් වෙන්නේ අන්තිම හුස්මත් එනකොට ඒකේ ඒ හුස්මෙත් අවසානේ බලන්න. අන්න එදාට කීතගේ මරණානුස්සති භාවනාව කියන්නේ ඕකටයි. එචා හැම හුස්මක්ම ගෙවෙන තැන බලන්න. හැම හැකිලීමක්ම ගෙවෙන තැන බලන්න. හැම පියවරක් ගන්නකොට අනිත් පියවර ගන්නකොට මේ පියවර ගෙවෙන හැටි බලන්න. ඉතින් මේක තමයිනේ අපි අවමංගල්‍යයක්, දුමංගලයක්, මුස්පේන්තුවක්, කර්මයක් අපිට උන තියෙන හටගන්ම විතරනේ. ඒ නිසා විපස්සනාවෙන් කවදා හෝ ගන්න ගන්න උස්මක් ගෙවෙනවා කියනක බලන්න ගියොත් අපිට තියෙනවා අපි හැම වෙලාවෙම මෙරි මෙරි උපදින්නේ. ඒ නිසා මේ අවසානයේ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ කියලා ඔළුව බඩ හිට දාලා අත උඩ බඩ තියාගෙන බඩ උඩ අත තියාගෙන ඉන්න එක විතරක් නෙවෙයි මරණේ. හැම වෙලාවෙම මේක තියෙනවා කියලා දන්නවනම් ජඩකම් කරයිද හොරකම් කරයිද කාමීත්‍යාචාරය කරයිද බොරු කියයිද මොකටයි මේ මේ තරම් ජඩකම් කරන්නේ අපි මේ මෙරි මෙරි උපදින බව දන්නේ නැත්නම් අපි මරණ එක එහෙම කියලා දන්නේ නැහැ මරණ මම එහෙම කියලා දන්නේ නැහැ හොරකම් කරන මම සාහොරකම්ට අහු වෙන එක දන්නේ නැති නිසා කවදා හෝ දැනගන්න ලැබුණොත් මේ මෙරි මෙරි උපදින දෙයක් තියෙන්නේ කියලා මේ මනුස්සයා තුල ඔය කෙලෙස් උපදින තියෙන අවස්ථාව නෑ මොනවටද මේකට මේ රණ්ඩු සරුවල් කරන්නේ එතකොට එයා මේ තව කෙනෙක් පරයාගෙන ගිහිල්ලා ඉස්මතු වෙලා කැපිපෙන්න හදන්නේ කරන දේ කරයි නමුත් අර අඹාගෙන ගිහිල්ලා ඊට වැඩිය ඉදිරියට යන්න හදන අද ඔය පහේ ශිෂ්‍යත්වයේ ළමයේගේ තිත් තත්ත්වයට කරලා බලන්න මොන තරම් දෙයක්ද මේ ළමයාගේ ඔළුවට දාලා කුණු කරන්න හදන්නේ පහේ ශිෂ්‍යත්ව කියලා කියන්නේ තාම අවුරුදු 10යි 11යි ළමෙක් නේ. ඒ ළමයා විභාගයෙන් පෙන්නුත් අම්මනේ වහකන්නේ. ඒ ළමයට ටියුෂන් ගන්න අම්මා ඊට ඉස්සලා දාසේ හැන්දෑවේ ඉඳලා ගිහිල්ලා ටියුෂන් ක්ලාස් එකේ මුල් ආසනේ අල්ලගෙන ඉන්නවා. ළමයා උදේ පාන්දර එතෙන් යන්න ඕනේ ගියාට පස්සේ අම්මයි තාත්තයි ගිහිල්ලා දත් කට මැදගෙන කුණු කට කුණු කට කුණු කට කියලා හොදාගෙන ජීවත් වෙනවා. ඒ ළමයා පාස් වුණාට පස්සේ ඒක උණ්ඩයක් අර තුවක්කට දාපු උණ්ඩයක් වගේ ඩෝං ගාපුවම යන. කෝ ළමයාගේ අර ළමා වයස. සිසත්ති පාස්සේ චිකට්ටි මැරෙන්නේ නැද්ද? ඒත් මැරෙනවා. ඉතින් වගේ කවදා හරි මේ ජීවිතයේ තියෙන ආදීනව කොටස මේ අපි එකතු කරන හැම දෙයකම තියෙන ආදීනව තියෙනවා අපි කවදාකවත් ජීවිතේ තව කෙනෙක් අඹාගෙන තලාගෙන යන්න හදන්නේ නැහැ. එහෙම හලන්නේ නැති කෙනාට මරණ මොහොතේදී එච්චර බය වෙන්න දෙයක් නැහැ කරපු නර කරන ලද නොහොඩ නොහොබිනා නොක්කඩුකම් නැහැ. ඒ නිසා ජීවිතයේ හෝ සිදුවෙන දෙයක අවසානයේ දකින්න පුරුදු වෙන කෙනා. ඒ කිනාදීන් පව් සිද්ධ වෙන්නේ නැහැ. වසන් ගන්න බැරි දෙයක් මෙතන තියෙන. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවා උඹට හොඳට මැරෙන්න ඕනේ නම් හොඳට ජීවත් වෙන්න. හොඳට ජීවත් වෙන්න නම් නිතරම මරණානුස්සතිය කරපන්. හොඳට ජීවත් වෙන්න ඕනේ නම් නිතරම මරණය ජීපත් කරන්න. නිතරම හුස්ම කෙලවර බලන්න. නිතරම හැකිලීමේ කෙලවර බලන්න. නිතරම සංසිද්ධිය අවසානේ බලන්න. ආස්වාද ප්‍රසආස උනත් පිම්බීම හැකිලීම උනත් වම දකුණත් ඔක්කොගෙම හමාරෙනම් සමානයි. ඒක මහා පුදුමාකාර ආශ්චර්ය ධර්මයක්. මොන තරමින් පටන් ගන්නකොට අපි අතර විචිත්‍රකම් වෙනස්කම් තිබුණත් ඕනම දෙයක් ලෝකේ. ගෙවෙන හැටි සමානයි. ක්ෂය වෙන හැටි සමානයි. ඒවයි තියෙන විමුක්ති රසය. Nirodhe දකින්නකොට තියෙන විමුක්ති රසය. ඉතින් Nirodhe දකින්න නැතුව විමුක්ති රසයක් ගන්න පුළුවන් කියලා හිතනවා. මේ හට ගන්න පැත්ත බල බලා තොරන් ගහ ගහ නිච්ච සංඥාවෙන් ඉඳලා කොන්න විමුක්තියක් ලබන්නේ. ඒක පේන්නේ නැත්තේ බලන්නේ නැති හින්දා. ඒක බලන්න බැල්මට කියනවා විපස්සනා කියලා. ඒකට කියනවා විසම පස්සනාව. අරුම පස්සනාවක් කියකේ තියෙන මේ කවුරු නටාගෙන ආවත් නාටකමේ හැමාරේ බලන්නකො. ඔය ඕනේ නාටකමක හැමාරේ බලන්න මොකද වෙන්නේ කියලා. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතරින් ඉස්සලා දවසේ වෙච්ච දේ දන්නවනේ. නාටිකංගනාවෝ නටාගෙන ආවා කිංකිනිනොසොල්ලා නටමින් වරෙල්ලා සුර දෙවියනේ දෑනිදී. ඉතින් කිංකිනේ හොල්ල හොල්ලා මේගොල්ලෝ ආවේ. ඉද්දාගමර දැක්කා මේක පිටිය පැත්තට හැරුණා. මොකද උනේ නාටි ගංගනාවට. එකම ප්‍රේක්ෂකයා හිටියේ දැන් කවුරු පිනවන්නද කවුරු නලවන්නද ඉවරයි නාටකම. වැටිච්චි වැටිච්ච ඇතේ නිදාගත්තා. දැන් ඇරලා බලනකොට ඔන්න පේනවා නාටකම. උන්ට උඩින් තමයි ගිය ගිය තැල්ලා ගියේ. උන්ගේට උඩින් තමයි ගී ගියත් ඇල්ලා ඒ නිසා උන්ට නටන්නදරලා හමාරේ පොඩ්ඩක් බලන්න. හැබැයි මම මෙහෙම කිව්වට ගෙදර ගිහිල්ලා ඕවා කියන්න එපා අප්පා. මහා විකාරයක් වෙනවා ෂුවර් මේ හාමුදුරුවෝ නම් ප්‍රශ්නයක් නැහැ. මොකද තාම ගෙදර යන්න අදහසක් නැහැ. ඕගොල්ලෝ ඕක ගිහිල්ලා ගෙදර ගිහිල්ලා කිව්වොත් මේ ගෙදරකට වුණියමක් ඕක. ගීගේ කියන්නේ ඕකට නෙවෙයි. ගීගේ කියන්නේ පොදි බඳින තැනකට, රැස් කරන තැනකට. ඒකට ගිහිල්ලා කිව්වොත් එහෙම දෙක හමාරේ බලපන් කියලා. ඉතින් ෂුවර් ඕගොල්ලෝ අරගෙන යනවා පිස්සන් කොටුවට. ඊළ දොත්තට කියනවා සනීප කරන්න බැරි එකක් තියෙන්නේ. මෙන්න මේම යන්න ඉස්සලා නම් සාමාන්‍යයෙන් ලුණු මිරිස් කන මොලේ ඇතිබ්බ දැන් නම් මොකදෝ වෙලා. මේක උනාට පස්සේ අපි හිතමු අපි ගෙදර යන්නේ නැහැ කියලා. හමාරේ බලන පැත්තෙන් නාඩගම දිහා පොඩ්ඩක් බලන්න. මේ මුළු ලෝකෙම විකට ජවනිකාවක් තියෙන. මේක මහා විකට ජවනිකාවක් තියෙන හැම කෙනාම රංගපාන. රංගපාන කට්ටිය වැඩි බලන කට්ටිය අඩුකම ප්‍රශ්න තියෙනවා. අපි රංගපෑම් බලන්න කවුරුත් නැහැ. ඒ නිසා කියන ඕම් බලපන් මගේ නැටුම් කියලා හැම වෙලාවෙම මේ නැටුම වෙන්න වෙන්න ඉන්නේ. අනේ කරුමෙට වෙලා දිනේ බලන්න කට්ටිය නැහැ. ඒ නිසා බලන කෙනෙක් ඉන්නවනම් බූදලේ උනත් දෙනවා. ඉතින් ඒ නිසා කවදා හෝ ජීවත් වෙන්න මැරෙන්න ඕන නම් ඒ පඬිස්වාංශ අවසාන ජවනිකාවේ අවසාන මේක දෙන්නේ මැරෙන්න ඕන නම් සතුටින් ජීවත් වෙන්න ඕනේ සතුටින්. මෙහෙම නැතුව මේ වසංගගන ජීවත් වුණාට මරණදී සුන්දර දෙයක් වෙයි කියලා දෙනවා. ඒක උන අබද්ද්‍ර මරණ කියනවා. කාලකන්ණි මරණ කියලා. අමංගල මරණ කියලා කියනවා. නමුත් ඒක දැනගෙන කල්ැතු එකට ලෑස්ති වෙනවා කියනවා භද්‍ර මරණ, සුභ මරණ. ඒ මොකටද? එයා ජීවත් වෙන්නේ හැම වෙලාවෙම මරණ මරණේ බල්බල. ලස්සන ජීවත් වෙන්න නම් තියෙන එකම උත්තරේ තමයි හැම හුස්මක්ම ගෙවෙන හැටි බලන්න. මරණානුස්සතිය කරන්න. මරණානුස්සතිය අවසානයකට තමයි තියෙන්නේ. එහෙන් බලන කෙනෙක් බලන්න මේ මිනිස්සේ ඊර්ෂ්‍යා කරයිද, ක්‍රෝධ කරයිද, වෛර කරයිද, රණ්ඩු කරයිද නෑ. මොකද කරන්න දෙයක් නෑ. මොකද මේ මිනිස්සයා දන්නවා. මේ ඉන්න ටිකට අපි නටනවට මොකටයි මේ තව කෙනෙක් ඒ වගේ දුක් විඳින කෙනෙකුට තවත් දුකක් දෙන්නේ කියලා. ඒක නිසා මාර්ගඵල ඥානයකදී හම්බ වෙන්නේ අපි කොච්චර කාලයක් මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්ද ගෙවෙන දිහා බලන්න. හැම ජවනිකාවම ගෙවෙන දිහා බලන. හැබැයි ඒ වුණාට වැඩේට සම්බන්ධ වෙන්නේ බොහොම උනන්දුවෙන් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාට එයා හොඳටම බලන් ඉන්නේ හුස්ම ගෙවෙන තැන. පිම්බීම ඇකිලිම ගෙවෙන තැන. පය උස්සනකොට ගෙවෙන තැන. හැම දෙයකම ක්ෂය වෙන හැටි වැය වෙන හැටි දැකමට කියලා කියනවා නිරෝධ සත්‍ය කියලා මේකට කියනවා. මේ නිරුද්ධ වීමට සමාන වචන තුනක් දෙනවා ක්ෂය වෙනවා වැය වෙනවා පටිනිස්සජ්ජනේ වෙනවා. ඒ කයානුපස්සනා වයානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා නිරෝධානුපස්සනා කියන්නේ භාවනා ඉතාමත්ම උසස් භාවනාවක්. එයා බලන්නේ මේ දේවල් ඔය කොච්චර අඟර දඟර දාගෙන ආවත් හමාරේ එකයි. ආන ඒක බලන්න පුළුවන් කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා ඒ දෘෂ්ටි කෝණයෙන් මේ ලෝකෙ දිහා බලනකොට මේ හැම කෙනාටම බොක්ස් ඔෆිස් වාර්තා දෙන්න ඕනේ ඒ තරම් ලස්සන රංගපෑමක් කරන්න. යථාත්තික රංගපෑමක් කරන්න. කවදද මිනිස්සයෝ ඉන්නේ මේ රංගපෑම පැත්තක තියලා බලන්න ගියාට තමයි පේන්න පටන් ගන්න හැම කෙනාම ඇඳලා ඉන්නේ. ඒකට කියනවා අංග සංස්කරණය කියලා. අපි කියන්නේ වේශ නිරූපණය කරනවා කියලා කියන්නේ. ඕකෙන් තමයි සංස්කරණය කියන වචනේ ආවේ. අපි හැමදේම රූපලාවන්‍ය කරලා. තියෙන විදියට කැමති නැහැ. මුළු ලෝකෙම රූපලාවන්‍යයක් අද තියෙන. තියෙන දෙයට කැමති නැහැ. තියෙන දෙයට කැමැත්තෙන් ජීවත් වෙච්ච එකම සතා තමයි වැද්දා. ඌ ඒ ගස්ලෙනකට ගියා, දඩේමක් කරගත්තා, මිනිහෙක් මරනොත් ගස්ලෙන තැරිය ගියා. අපි නෑ. අපි චීවර පින්ඩපාත සේනාසන ගිලම්පත කියන මේ හතර දෙම මොනවදෝ ඔප්පමට්ටම් දාගෙන ඊට පස්සේ ඒක නඩත්තු කරන්න දඟලනවා. ඒ නිසා මේක ස්වභාවික වෙන්න නම් අපි මතක තියාගන්න මේක ගෙවෙන පැත්ත බලනවා කියනකොට මේ සාමාන්‍යයෙන් හටගන්න පැත්ත බලන ලෝකයා හරිම ද්වේෂ කරනවා හරිම වෛර කරනවා ගෙවෙන පැත්ත බලන කෙනා දකින්නවා නිසා බොහෝ ආගමික නායකයෝ මරලා දැම්මා ලෝකයා කැමති නෑ ඌව කියලා දෙනවා නමුත් සරුවත්යන් වහන්සේ ස්වභාවික මරණය අවුරුදු 80ක් ඉඳලා ස්වභාවික මරණයක් ඒක උන්වහන්සේ කියලා දුන්නේ ගහපා දීලා නෙවෙයි. බය කරලා නෙවෙයි. දෙයයන්ාන්ත පෙන්නලා නෙවෙයි. අපාය පෙන්නලා නෙවෙයි. හූ හූ හූස්ම පෙන්නලා. හූලං. හූලං පෙන්නලා. බලන්නේ නැති එකයි දෝෂේ. තබහප්නාවේදී දාන වස්තුවේ පරිත්‍යාග පරිත්‍යාගයේ එහෙම නැත්නම් සමත නිමුත්තුප්පට්ඨාන ඒකත්තං එහෙම නැත්නම් බංගලක්කනානුපට්ඨේ ඒකත්තං ගිහිලා නිරෝධානුපට් නිරෝධානුපස්සනාවේ ඒකත්වයට ආපු දවස් මේ බිඳිනවා දැකලා හිත සතුටු කරගන්න. බිඳිනවා දැකලා ඒක දිහා හොඳට ඇස්පිල්ලම් ගහනතෝ බලාගෙන පුළුවන් මට්ටමට ගියොත් එහෙනම් එයා මැරෙන්න ඉස්සෙල්ලා දකින්නවා. එතකොට ඒ ලැබෙන ඥානයක් තියෙනවනේ. හට ගන්න පැත්ත එකතු කරන පැත්තේ තිබුණ ඥානය ගෙවෙන පැත්ත බලන්න ගියාම ඒකට කියනවා ඥාන පඤ්ඤා විසුද්ධිය කියලා. දැන් අපි ළඟ ටිකක් තියෙනවා. අපි ඒක බහුලීගත කිරීම සඳහා කරන වැඩේට අපි කියනවා ඒකට අනුග්‍රහ කරනවායි කියලා. ශාසනයක් නැති කාලෙක වුණා නම් කොහොම වෙයිද කියලා හිතන්න. ශාසනයක් නැති කාලෙක වුණා නම් මෙහෙම ධර්මය අපි ළඟට ආවේ නැත්තම් අපි මේක සාමාන්‍ය දෙයක් කරගෙන අපි ඉතින් පෙන් කෙලගෙන ඉඳලා මැරලා යනවා. දැන් සාසනයක් තිබිලා කියලා දෙන කට්ටිය හිටියත් මේ ලෝකෙ දිහා බලන්න ඒක අපිට දෙන්නේ නැණි කරගෙන යන්න වැඩි. අපි කොච්චරක් ප්‍රයෝගයෙන් මේ වැඩේ කරගෙන යන්නද? ඒ සඳහා සාමාන්‍ය බුද්ධිය කොච්චර පාවිච්චි කරන්න ඕනද? ඉති බුදුරජාණන්සේ මේක කියනද නිබ්බාන පරිසංයුත්ත දේශනා කරා ප්‍රශ්න වලට උත්තර දුන්නා ප්‍රශ්න අහලා දන්න ක්‍රමයකට මේක හෙලි කරලා තියෙනවා. නමුත් බණකට කවදාකවත් මෙහෙම දෙයක් කියවෙනවද කියලා බලන්න. මෙච්චර බන කියුණාට කවදාකවත් මොකද එහෙම කිව්වොත් එන්නේ වනහන්න. මට ෂුවර් නෑ හෙට ඊද කියලා. අපි වෙලා තියෙන රිට්‍රීට් ආවට පස්සේ යන්න දෙන්නේ නෑ. මන අහන්න ඕන. එහෙම නැත්තම් මෙව අහන්න කැමති නෑ. ඒ නිබ්බාන පටිසංයුත්ත දේශනා කරනකොට අහන්න කැමතිද ගැඹුරුයි කියලා. මොකද හේතුව දකින්න අහන්න කැමති නෑ. එයිසා අහන්න කැමති පිරිසක් ඉන්නවා නම් දේශකේ හැදී. දේශකයන්ගෙන් අහන්න කැමති කට්ටිය සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා ටික කියන්නකෝ. එතකොට හරි ආසයිනේ අප්පා. ජාතක කතා ටික. ඊවගේ ගණ්ඩ දෙයක් තියෙනවා. මේ බුදු වුණාට පස්සේ අනවශ්‍ය දේමනේ කතා කරලා තියෙන්නේ. ඒ ටික පැත්තකට දාලා අපිට පුළුවන් නම් අර සිද්ධාර්ථ කුමාර කාද උපත්ති කාලේ ටිකක් ජාතක කතා ටිකක් ඊකට ඉතින් සාදුනාද දිදී ආනෝ ඒක සරුවචනන්සේ දැනගෙන හිටියා. ඉස්සල්ලා මිනිසුන්ට අපිරිය වෙන්නේ මේ නිබ්බාන පරිසංයුක්ත දේශනා. මොකද හේතුවේ Nirodhe පැත්තට යොදවන්නේ. භංගේ පැත්තට යොදවන්නේ. ඒක මිනිස්සු අවමංගල්‍යයට දාලා කතා කරා. ඒක විශේෂයෙන්ම මේ ලංකාව වගේ රටක හරි ලේසියට නොකියනවා නම් හොඳයි ඉතින් මං කියනවා මේ බෝධිසත්ව වෙන්න හදනවා තොංගණා මේ ජීවිතේම නිවන් දකින්න ඕනේ කියන එක ඒක හරි සෞත්තු වැඩේ කියලා කියනවා. ඒක පෞද්ගලික වැඩක්. ඒක පුද්ගලිකයි. එහෙම නෙවෙයි බෝධිසත්ව වෙන්න හැදුවා නම් ඒක මහා බලල් දෙයක් වෙනවා. නමුත් මේ ප්‍රමාදයට වැටෙනවයි කියන එක තේරෙන්නේ මේ කතාව ප්‍රමාදයට වැටෙන කතාවක් කියලා. අප්‍රමාදයක් ගැන කතා කරපු බුදුහාමුදුරන් එක්කනේ මේ යන්නේ. ඒ බුරුමේ ඉන්න කට්ටිය ඉන්නකොට මහත් එක්ක මට ඇවිල්ලා කියන මෙහි ඉන්න කට්ටිය ඔක්කොම මේ ජීවිතේ නිවන් දකින්න භාවනා කරනවා. ඒනට මට හිතෙනවා ඊට වැඩිය හොඳයි කියලා කොච්චර වුණත් අර බෝධිසත්වරයෙක් විදිහට දන් දීලා සිල් දකගෙන ඉන්න එක. ඒ නිසා ඒක ලංකාවේ තියනවලු මට පුළුවන් දෙන්න කියලා. මං කිව්වා එන්න පකිත් පෙට්ටියක් ගෙනලා පුරෝලා දෙන්නම්. ඉන්න හරියක් එන්නේ බෝධිසත්වර. මේ ආත්ම බෑ. ඒක පස්සට දාන්න. පොඩ්ඩක් බබුවට තට්ටු කරලා අහන්න අපිත් මේ ඒ නාඩගමට යන්න හදන්නේ. එනට මේ ජීවිතයේදීම අපිට මේ එක හුස්මක මේ ක්ෂය වෙන හැටි, නිරුද්ධ වෙන හැටි, වැය වෙන හැටි දැකලා කරප්පන් හැදෙන්නේ නැතුව අපස්මාර ලෙඩ හැදෙන්නේ නැතුව එහෙනම් මේ ආසාත්මික ලක්ෂණ පහළ වෙන්නේ නැතුව නැත්නම් වක්කාර ගතිය නැතුව මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේ බලාන ඉන්න මේ නිරුද්ධ වෙන දේ දිහා බලාන ඉන්න ඒ යෝගාවචරයට දෙවිවරු වඳිනවලු බ්‍රහ්මිය වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යත්තසේ නාපි ජානාමි යම්පිනිසාය ජහයති ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා ඒ ආජානීය පුරුෂයාට මගේ নমස්කාරය වේවා මොකක්ද යා බලන්නේද කියලා තේරෙන්නේ අපට එයා බලන්නේ ගෙවෙන එකක් දිහා මොන දේ වුණත් ගෙවෙන එකක් දෙති දෙයක් නෙවෙයි බලන්නේ එතකොට නොකිසිවක් දිහා දෙයියෝ වඳිනවලු බ්‍රහ්මිය වඳිනවලු ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපේ තියෙන මේ බොහෝ දෙනාගේ වැඳුම් පිදුම් නෙවෙයි. මේක තේරුමක් ඇතුව කතා කරන කෙනාගේ නැත්නම් අපේ හෘද සාක්ෂියත් එක්ක බලලා මේ ගෙවෙන කැටි, ඡේ වෙන හැටි, දක වය වෙන හැටි දකින්න මේ විපස්සනාවට මුල පුරලා තියෙන කට්ටියකට මම මේ කතා කරන්නේ. ඒකෙම කෙලවර තමයි හැම දෙයකම ඒ Nirodhe දකින්න එක, ඡේ වෙනවා දැකීම තමයි ඔය කියන පඤ්ඤා, විසුද්ධි පාරිශුද්ධ ප්‍රධානයන්ගේ කියන්නේ. මේ දැනට තියෙන ටික බය වෙන්නේ නැතුව ඒකට උන තලුවක සාදාලා නැගිටින්න නැතුව මේක දිගටම මේ ගෙවෙන හැටි බලා සිටීම සඳහා අවශ්‍ය කරන ඒ සද්ධා වීරිය වැඩි වීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා